දැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපි පැය භාගයකට කලින් පටන් අර ගන්න අපේ මේ ප්‍රථම චාරත්ම වැඩ පිළිවෙල කරන අතිරේක ගෞරවයක් විදිහට මෙතෙන් පටන් අපි පැයකමාර කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුරුදු පරිදි වැඩසටහන සැසිවාරයේ ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න වලින් චන්නට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන ආනාපානයට හිත ඊතා තීව්‍ර ලෙස පිහිටි අවස්ථාවවලදී ඒ කියන්නේ සතිය ඊතා හොඳින් ඇති විට සිතේ ඇතිවෙන රැන්ඩම් සිතුවිලි වෙනුවට සිත අරමුණු වෙත අරමුණු වෙත වෙන අවස්ථා වෙන අවස්ථා මම කිහිප විටක් දැක ඇත්තෙමි. සිතිවිලි සිතිවිලි නැති බව දැනගත් විට යම්කිසි සතුටක් දැනේ. මෙවැනි අවස්ථාවලදී සිත ඒ සැටියෙන්ම එනම් සිතිවිලි විලි හෝ ආවේග නැතිව පවත්නාගෙන යාමට දැඩි කැමැත්තක් හිතේ ඇතිවේ. සතිය දිගින් දිගටම මේ හිස් සහ නිදහස් සිත තුළ පවත්වාගෙන යාමේදී ඊතා කෙටි කාලයක් තුලදී පවා වෙහෙසේකාරී බවක් දැනේ. එවිට සිත නැවතත් රිලැක්ස් කළ යුතුයයි තීරණය කරන විටදීම සිතිලි සිටි සිටිවිලි සිත තුළ පැන නැගිනවා දකිමි. මේ මොහොතේදී ඔබ වහන්සේගේ අවවාදය අනුකම්පා අවවාදය අනුව කම්පා නොවි මම උපක්‍රම දෙකක් පාවිච්චි කළෙමි. පළවෙනි ක්‍රම. දිගින් දිගටම ඇති වෙන සිතුවිලි නැති වෙන ආකාරය හෝ වැඩි වෙන ආකාරය සති සතියින් බලා ඉඳීම. දෙවෙනි එක තමයි නැවතත් පිම්බීම හැකිලීමට සිත යොමු කිරීම. කකුල් වල හෝ කයේ වෙනත් වේදනාවක් නැති අවස්ථාවලදී ইহත පළවෙනි ක්‍රමය කිරීමට මට දැඩි ඇල්මක් ඇත. මන්ද එය හිතට වෙහෙස අඩු උපක්‍රමය බැවිනි. නමුත් කයේ වේදනාවක් ඇති අවස්ථාවලදී දෙවෙනි උපක්‍රම උපක්‍රමය පමණක් උපකාරී වෙයි. මෙම తත්වය මීට වඩා හොඳින් හෝ නිවැරදිව පරිශීලනය කිරීමට ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේකේ ලියන එක නාම උපක්‍රම දෙකක් විස්තර කරලා තියෙනවා. ඉතින් මේක තව ටික කාලයක් ඔක දිගට භාවනා කරාම වෙන්නේ අරමුණේම හිත කිඳා බහැලා මොනම හිතවිල්ලක්වත් නැහැ නිකන් බුලට් ප්‍රූෆ් චේම්බර් එකක් ඇතුළට ගියා වගේ. එහෙම නැත්නම් දරුවේ කම්මගේ තුරුලට ගියා වගේ හොඳටම සැප වෙන අවස්ථාවක් කියනවා. ඊට සාපේක්ෂව හිත නන්නත්තර වෙලා নানা ආකාර හිතවිලි වේදනා සද්දවල කැකැරෙන වෙලාවක නෝ දෙකම එක ගන්නට එනවා. ඒක හිතා ගන්නවත් බෑ. ඕනම වෙලාවක මට අවශ්‍ය වුණොත් මගේ හිතවිල්ලට ගිහිල්ලා ඒකේ විවිකේ ගන්න පුළුවන් කියන විශ්වාසය තමයි ඇති වුණාට පස්සේ මොන හිතවිල්ලක් ආවත් මගේ හිත කෙලසන්න බෑ කියලා එතකොට හරි ආසාවක් හිතෙනවා අසුචි කන්දක ඇවිදින්න ගා ගන්න නැතු. ඒක හරි ජොලි පිනුන්තටාගෙට බැල නානවට වැඩියි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ විතුින් ඉස්සලා දවසේ තමන් වහන්සේ අසුචි කන්දක ඇවිදිනවා ගෑවෙන්නේ නැහැ. ඒකට එන්න තමයි ඔය ඉමුනිටි එක හැදෙන්නේ. එතකන් අපි පිට නන්නත්තර වෙන්න හරිනවද? අරමුණේ ඉන්නවද කියලා නිකන් අපිට යමක් විල් විල් එක තියනවා වගේ choice එක තියනවා වගේ පේනවා. තවිසරට ගියද choice එකක් නැහැ. නන්නත්තර වෙනවා කියලා දෙයක් ඇත්තේ නැහැ. නන්නත්තර වෙලා ඉන්නවනේ නන්නත්තර වෙලා දන්නවනම් අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්නවා දන්නවා වගේම තමයි. ඉතින් ඒක තාම අපේ තාම එනකන් අපි තාම මේක හොඳ මේක නරක මේක කෙලෙස් මේක නිකෙලෙස් මේක දක්ෂ මේක අදක්ෂ කියලා වර්ග ભેද බෙදනවා. උහුම ඉස්සරහට යන්නේ. ඊට පස්සේ දවසක් කියනවා මොනම කෙලෙසකින්වත් අපි කෙලෙසෙන්නේ නැහැ. හරියට නෙළුම් පත උඩ තිබ්බ වතුර කඳුල වගේ වතුර කඳුල නෙළුම් පොලේ ගෑවිලා නැහැ. ඉතින් අපිට මොකෝ කෙලස් තිබ්බා. එතකොට කෙලස් මැද නිකලස් ජීවත් වෙන එක හරිම වීර වික්‍රමානිත ක්‍රියාවක් වශයෙන් තේරෙනවා කෙලස් නැති තැනක ඉන්නවට වඩා. ඉතින් ඒක හරි සෙල්ලක්කාරයි. ඒක සාමාන්‍යයෙන් තාර්කික මනසට අහු වෙන්නේ නැහැ. හිතන්න බෑ. හිතන්න පුළුවන් ඉන්නේ සතියෙන් හොඳට හිත ආඩිය වුණාට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. කෙලස් වලට කෙලසන්න බෑ. ඒක මේ වැස්සට බුදුචානන්සේ පොකුරු ඇස්සක් වස්සවල පෙන්නවා කිඹුල්වත් පුරේදී කැමති කෙනෙකුට තෙමෙන්න පුළුවන් කැමති කෙනෙකුට නොතෙමෙන්න පුළුවන් ඉතිවැසට තෙවුණා සැපයි නොතෙවුණා සැපයි. අදිෂ්ඨාන කරුවොත් තෙමෙන්න එපයි කියලා තෙමෙන්නේ නැහැ. අදිෂ්ඨාන කරුවොත් තෙමෙන්න කියලා තෙමෙනවා. ඉතින් කොයි එකක්ද ජොලි? තෙමුණා මොකෝ මට නොතෙමුණා මොකෝ මං කැමති නම් තෙවෙනා නැත්තන් නේ. ඉතින් ඒකේ බුරුම පන්සාදේ ඊටාම සියුම් විදියට කිව්වා. තුන් සැරයක් කිව්ව මට ඇහුනෙත් නෑ හතරෙන් සැරේ මට තේරෙනවා. හිත සතිමත් වුණාට පස්සේ පිට අරමුණ වලට ගියාට ආපහු ගන්න හදිස් වෙන්න එපයි කියලා අරමුණට. ওই නන්නත්තර වෙන දෙන්න අරින්න කියලා. එන්න ජොලියක් එනවා. එන්න ජොලියක් එනවා. ඉමුනිටි එක තියෙද්දි වැක්සින් එකක් ගහගෙන ඉඳද්දි අපි යනවා බෝ වෙන ලෙඩ තියෙන තැන ප්‍රශ්නයක් නැහැ. බෝ වෙන්නේ නැහැ. මේක ඇතුලේ ඇන්ටිබොඩි එක තියෙනවා. ඉතින් එහෙම ඉන්සියුලින් එක ගහගෙන sorry මේ වැක්සින් එක ගහගෙන ලෙඩ නැත්තන කියලා වැඩක් නැහැ. එහෙනම් ගන්න එපා. මොකද මේ නිකන් වැක්සින් ගහන්නේ. ඇකින් ගැහුවන ලෙඩ තියෙන තැන හොයන්න එපා. මං කියන්නේ ගහන්නේ යන්න තමයි. ඊට පස්සේ ආයේ යන්න නැතුව ඉන්නේ. ලෙඩ රෝග තියෙන තැනට ගිහලා කකුලක් පස්සට ගන්න ඕනක මන්නේ. යා දන්නවනේ ඇගේ වැක්සින් එක තියෙනයි කියලා. කට්ටිය කෑ ගහන යන්න එපා. ඔය පැත්තේ හරි බොවින ලෙඩක් එනවා. ගිය ඔක්කොම මැරෙනවා. එන්නේ නැහැ කියලා. අර ඉතින් අමුතු hinaවක් දාලා කටකොනේ ඌ යනවා. ඌ දන්නවා මම ළඟ වැක්සින් එක තියෙනවා කියලා. ඉතින් බුදුජානක අපිට දීලා තියෙන්නේ වංශයක් කුලයක් જાතියක් මොකුත් නැතුව උන්ට සතිය වඩා ගන්න. එතකොට අපිට ඕන නම් කෙලස් තියෙන තැනට යනවා. අපි දන්නවා කෙලස් වල ඉන්නේ කියලා. අපිට ඕන නම් කෙලස් නැති තැනට යනවා. අන්තිමට වෙනකොට choice එකක් නැතු වෙනවා අපිට. ඕන තැනකට යන්න පුළුවන් ගැතිය. මේ තියෙන්නේ ඒකට පුරුදු වෙන වෙලාව. ඉතින් ඕක ටිකක් දුරට කරගෙන යන්න. ඒ වගේම ওই option දෙකම දහසකුත් එකක්. option අතර දෙකක් විතරයි. වගේ තව ගොඩක් ways and means එන්න පටන් අර ගන්නවා. ඒක අපේ කිසිම කෙනෙකුට අපි දන්නේ අපේ capacity එක මොකක්ද කියලා. අපි දන්නේ දැනට සිද්ධ වෙච්ච දේවල් අනුව මේ තාව පටු තීරක විතර අපිට ගැලවුම තියෙන කියලා. නෑ ලොකු පරාසික ගැලවුම තියෙනවා. ඒකට යොදවදා බලන්න ඕනේ. කෙලෙස් වල දාලා බලන්න ඕනේ. අනුතුරු තැනක දාලා බලන්න ඕනේ. නිකෙලෙස් වල දාලා බලන්න ඕනේ. ආරක්ෂසයි තැනක දාලා බලන්න ඕනේ. කොහි ගියත් හිත සැලෙන්නේ තැනක එනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවස්ථාව එදිනදා ජීවිතේ එදිනදා ජීවිතයේදී දවස පුරා පවත්නා අකණ්ඩ සතියක් within brackets අරමුණෙන් අරමුණට මාරු වෙමින් පවතින බව experience කරමි. මේ සතිය මට වැටහෙන්නේ කුකුල් පැටියෙක් බිත්තර කට්ටකින් වැසී ඇති ආකාරයට මාව වසාගෙන ඇති අවුටර් ෂෙල් එකක් ලෙසයි. මේ සතියට නිත්‍ය අරමුණක් නැතත් අවශ්‍ය තැනට අවශ්‍ය පරිදි හැසිරවිය හැක. එම සතියේ පැවැත්ම මට නිරන්තරයෙන් දැනේ. බොහෝ විට එය තද දැඩි හිස් බවක් ලෙස හැඟී යයි. ඇත්ත වශයෙන්ම මේ හැඟීම මට ගෙන දෙන්නේ සියුම් පීඩාවකි. both physically and mentally. කුමක් හෝ වැඩක යෙදෙන විට මෙම පීඩාව බෑග්ග්‍රවුන්ඩ් එකට ගොස් වැඩට යෙදූ සතිය ඉස්මතු වේ. පීඩාව යටපත් වේ. වැඩක් නොකර නිකන් සිටින විට නැවත පීඩාකාරී හිස් බවක් ඇති වේ. මෙය මට මහා කරදරයක් නොවුවත් එය ස්වභාවය ඇනෝයින් ලෙස නම් කළ හැක. මේ සතියට මා කරන හැම දෙයක්ම පෙනේ. මෙමදු සතියකින් යුක්තව දවස ගත කළත් මගේ කැමැත්ත හා ඒ ඔස්සේ කරන choice වල significant වෙනස් වීමක් සිදු වී නැති නිසා දවස අවසානයේ මට සිතෙන්නේ බොහෝ අවස්ථාවල මා කඩුවදී ඇත්තේ වැද්දාට බවයි. ඊයේ ධර්ම දේශනාවට අනුව මා මේ දියුණු කරගත් සතිය එදිනිතා ජීවිතයේ උපන් අකුසල් නූපදීමටත් <clears throat> උපන් අකුසල් වලින් හිත රිදවා නොගන්ටත් පාවිච්චි කළ යුතු ආකාරය තවදුරටත් පැහැදිලි කර දෙනමින් ඊතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔව් මේක එක තැනක තියෙනවා මට සතියේට හැඩ ගැහෙන්න පුළුවන් කියන වචනට වෙන වචනයක් දාලා තිනවා මේ ඒ වාක්‍යයට සතියට පුළුවන් වෙන හැඩ ගැහෙන්න ඕනේ අසුචි වලකට හැඩ ගැහෙන්න පුළුවන්. හරියට මේ මේ කෝප්පෙට වතුරක් කරපුවාම ඒ වතුර කෝප්පේ හැදී ගන්නවා. ඒ වගේ තමයි වැඩිච්ච සතිය යන්නේ කොතනද ෆිට වෙන්නේ කොහෙන්ද ඒකට ඒ තැනට ෆිට වෙනවා මිසක් ඒ මට මේ වගේ ආසනයක් ඕනේ මට අර ඕනේ මේ ඕනේ මොකුත් නැහැ. හැඩ ගැහිමේ හැකියාව උපරිම වෙනවා. ඉතින් ඒක නිසා කොහෙ ගියත් සතුටුමත් කෙනාට විදේශයක් කියලා එකක් නැහැ. ගිය තැනක ගෙදර ගියා. මොකද හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව පුදුමාකාර හැකියාවක් තියෙනවා. හැබැයි ඒක වැඩිම අඩගැීමේ හැකියාව තියෙන ළමා වයසේදී. ඒක අවුරුදු දෙකේදී විතර උපරිමයේ තිබිලා 6 7 වෙනකොට අපි ඒක කරක් කරලා ඉවරයි. ඊට පස්සේ අපිට අපේ ආහාර, අපේ රුචි අරුචිකම්, අපේ මනාපමන වලින් කොටු වෙලා ඒක නැති වෙනකොට රණ්ඩු සරුවල් කරන හිත පරොස් කරගෙන අපරාදේ අපිට හැඩ ගැහෙන්න පුළුවන් නේ කියන කතාව අපි පරාජයක් පිටියට බාර ගන්නවා. මට ඕන විදිහට ලෝකෙ හැඩ ගහන්න හදනවා ටෙක්නොලොජි එකමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකයි ටෙක්නෝ මේ ইনফরমේෂන් මේ කොමියුනිකේෂන් අල්ලගෙන මිනිස්සයා වලිගය හපාගෙන ඉන්නේ හයියෙන් හැපුවත් හයියෙන් රිදෙනවා වලිගය අතහැරලා දැම්මම ඕකෝ ඉල්ලන රුචිතේ තියෙන සෙමර වලිගයක් වගේ ඉතින් ඒකේ මේ එනේ මේක කියවන්න මේක හොඳ එක නම් සිංහල එක මේ මම ඉතින් අර මේ කාටත් හරියන්න ඕන නිසා කෙනෙකුට ගිහලා සිංහලට දාගත්තා. ඉංග්‍රීසියට දාගත්තා. දැන් චෙකස්ලෝකෙන් භාෂාවට දාලා තියෙන මේක. මේක කියවන්න පුළුවන්. මේක මේ මේ අවුරුදු 8 පන්ති ළමයි ක්ලියප් එකක්. ඒ ළමයා මේ අත්දකින්න හැටි කොච්චර කාව්‍යයක්ද කියලා කොච්චර సౌందర్యාත්මකද කියලා තටමන් නැතුව කියවන්න ඕනේ හරිද? ලස්සන ළමයි ලියලා තිනවා කියවනකොට ඒ අපනවා මේ අපනවා මම ඊගාට ඌ බැනුම් කරනවා. Teruvan Sarnai, dear Bhante, one day I decided to spend my day mindfully from the time I woke up till I get back home from school. I decided to do every task mindfully while being friends with the body. This is how I spent my day on March 7, 2018. I woke up at 5:30 a.m. I did the sitting meditation with my mind at the present moment. I brushed my teeth and washed my face mindfully. I could distinguish between the sounds it makes when I brush my teeth slowly and brush them faster. When my mother was braiding my hair, I closed my eyes and observed my breathing. I felt long inhaling and short exhaling. I felt the breath on the top corner of my nostrils and on the bottom corner. I lost the mindful breathing when my mother said, Done. Mother fed me rice while I was plucking jasmine flowers to the small flower basket. I noticed that all jasmine flowers did not have the same number of petals. Some had seven, while others had eight. While I was arranging the flowers, my mother fed me four mouthfuls of rice. I worshipped my mother to leave for school. When she kissed my face, I felt on my face that her hands were cold and her face was warm. I have not felt that on the other days. On my way to get on the vehicle, I counted 31 steps. On my way from home to school, I mindfully counted the number of bends. I counted 27. The vehicle stopped at the school gate. Without running from the school gate to the classroom with friends, like on other days, counted my steps to the classroom with the intention of waking calmly, walking calmly. I counted 51 steps. I walked to the morning assembly mindfully, knowing movements of my left foot and right foot. I was mindful about the subject matter that was taught as well during the playtime. The bell rang. Instead of racing to the gate like on the other days, I counted my steps to the vehicle and got on. It was amazing to realize that the number of steps I counted in the morning matched with the steps I counted back to the vehicle in the afternoon. I felt very relaxed once I stepped into the home. This is in contrast with the exhaustion I had, le- I had felt on the other days. I went to my room and removed my shoes and socks and pressed my feet to the ground. The sweaty feet felt the coolness of the floor. I got up and walked back and forth in the room. The floor felt cool on my feet during the first few steps, but the temperature increased as I walked. When my mother was feeding me, I could sense the salty, sour, and creamy tastes, unlike the other I took time to attentively taste the last bit of the rice. The very last bit tasted sweet. I recalled the science lesson taught at school about starch containing glucose. I figured out that that is why the rice tasted sweet. The calmness in my mind was refreshing. I got friendly with all the tasks I did. I did not consider the external disturbances as disturbances. When I felt like there is an external disturbance, I strengthened my mindfulness. I figured out that I can be mindful at any time, anywhere, and while doing any type of work. All that is required is being in the present, the wisdom and courage. May the Noble Triple Gem bless you. I wish you, Bhante, long life and pin merits for teaching me this path. මේක ඇත්තට මේ මම අත්දකලා තියෙන ළමෙක් ලියප ගන්න නෙමෙයි ධම්ම විහාරයේ ආමඳුරුවන්ගේ පන්තිකට සම්බන්ධ වෙච්ච බලංගොඩ ළමයෙක් ගියා අපි ළමයට තම තම බලංගොඩ ළමයයි කියලා. මේ ළමයා මේ ලිව්වට පස්සේ පන්තියේ පළවෙනිය වෙලා තිනා දෙවෙනියත් එක්ක ලකුණු 200ක පත්තරයක් ඇතුළු. ඊට පස්සේ ඊගාව විභා වාරෙන් පස්සේ ආයෙ ලියුමක් ලිව්වා. බාහිර සද්ද වලට අහුම්කම් දීමේ එතකොට දෙවෙනි ළමයාත් එක්ක පරතරේ ලකුණු 270ක වෙනසකින් මේ ළමයා ලීඩ් කරලා තියෙනවා. ඊට පස්සේ ලිව්වා තුන්වෙනි ලියුම කුරුල්ලන්ගේ සද්දවල තියෙන emotions. උදේ නැගිටිනකොට අහන කුරුල්ලන්ගේ සද්දේ emotion එකයි, දවල් මත්දහන වෙනකොට emotion එකයි, හැන්ද වෙනකොට emotion එකයි. ඒතර ලකුණු 300 පන්න ළමේ ළමයා පළවෙනි දෙවෙනියාගෙත් එක්ක ලීඩ් එක. ඉතින් ඒ ළමයා මේ ගේ තියෙන capacity එක මේ mindfulness එක නිසා ඔය මං හිතනවා මේ වගේ ලියුමකට PhD එකක් දෙන්න වටිනවා කියලා. එයා හිතලා ලියන්නේ නෙමෙයි. මං හවල් දවසේ කෙරුවේ මට හිතුණා කරන්න මෙන්න මේ ටික මම කිරුවා මෙන්න මට වැටහිච්ච ඇති. අපි කවදාවත් හිතන්නේ නැහැ ඔයගේ දෙයක් අපි ලියන රචනෙක කාට හරි පණිවිඩයක් තියෙයි කියලා. අපිට තියෙන තියෙන්නේ අයිසෙක් නිව්ටන් ඇපල් ගෙඩියක් ඔලුවට වැටිච්චාම ඔන්න ගුරුත්වාකර්ෂණ හොයාගත්තා කියනකොට නොබෙල් ප්‍රයිස් දෙනවා. මේකට බෙල් එකේ තියෙන ප්‍රයිස් එකක් දෙන්න වටින්නේ. නොබෙල් <laughs> නෙවෙයි. තමන් අත්දකින්න දේ. ඉතින් මේක තමයි අපි ඉස්කෝලෙන් අමතක කරන්නේ. ඉස්කෝලෙන් අනුගේ ගුණ අරපයි අතන වෙන්නේ මොකද? අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ කුෂිකර්මෙදී මෙහි කරන හැම කුෂිකර්මයක්ම අපි හේගෙනන තියෙනවා. එතකොටයි දන්නේ මේ සයිලෝ කියන්නේ මොනවද කියලාවත්. හරකුණ්ඩ තනකොළ කපලා වේලනවා කියන එක ලංකාවේ කරන්නේ නැහැ. ඒව ගැන අපි එක්ස්පර්ට් ලියලා ප්‍රශ්න වලට උත්තර දීලා පාස් වෙලා තියෙනවා. එතන මේ ආපම තමයි දන්නේ හේ කියන්නේ මොනවද? සයිලෝ කියන්නේ මොනවද? හරක් කොහෙද ඉන්නේ? කොහොමද මෙකැනිකල් කිරි දෝන්නේ? කුණු හරපණ ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් අර ඉස්සලා ලියුමෙත් කියලා තියෙනවා මේක මේ වෙලාවේදී හරි ජොලි ඔය ඕක ඉගෙන ගන්නකොට මුළු ලෝකෙම අල්ල ගන්නවා සබ්ජෙක්ට් එක නපහු වෙනකොට පේනවා මේ මුළු එකම දැනට ගියාට පස්සේ අලි කිසිකක් කොහොමද නිතරම දැනට පටන් ගත්තා ඒක සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා ඒකේ දවන ගතියක් සහ තවන ගතියක් තියෙනවා කියලා නිතරම කරන දේ වැටහෙනවා හොන්දට තේරෙනවා ඊ ගන්න දෙයක් නැහැ මෙන්න මේකටයි දුක්ඛ සත්‍ය කියන්නේ ඉතින් අපි දුක්ඛ සත්‍ය නැති කරන්න බීඩි බොනවා, සිගරට් බොනවා, චූයින් ගම් හපනවා, කයිවාරු කෙලිනවා, SMS ගහනවා, ටෙලිෆෝන් කර කර ඉන්නවා. ඒ අර වෙහෙස ගතිය නැති කරා. එතකොට වෙන ඊට වැඩි ලොකු වෙහෙසක් ඇවිල්ලා අපිව කන්සියුම් කරනවා. ඒ අර පුංචි දිනදායන පැමිණි දුක් පැනිරහයි කියලා ඒ දුකට පුරුදු වෙනවා නම් අපි ඔය নানা ආකාර හොබීස් වලට යන්නෙත් නෑ ගේම්ස් වලට යන්නෙත් නෑ කුඩු වලට යන්නෙත් නෑ මොකක්වත් ඕනේ නෑ අපි හිතනවා මේ තියෙන සාමාන්‍ය දරතේ සහ පරිලාහය කුඩු ගහපුවම හරියයි බිහිපුවාම හරියයි. ඉතින් මේ එක එක එක එක දේවල් කරලා අන්තිමට මරණ මොහොත එනකොට ඒ ඔක්කොම අපිව බේරගන්න බැරි විදියට අපිව මේ ඇබ්බැහි වෙලා මරණය සිද්ධ වෙන්නේ ඉතාමත්ම දුක්ඛිතව. මේකත් එක්ක ජීවත් වෙනවා නම් අපි කාටවත් කරදර කරන්නේ අපි දන්නවා අනෙක් මිනිසෙක් ඉන්නේ වෙහෙසක. මාත් ඉන්නේ වෙහෙසක. මොකට එයා තව කාටවත් හුණියම් කරන්න ඕන කවන්නේ. හුණියමක් වැඩිලා නේ තියෙන්නේ. සංසාරේ කියන්නේ හුනියම. ඉතින් නිතරම වෙහෙසක් දැනෙනවා. හතර ලකුණු හතරක් වෙන්නවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. වේදනට්ටෝ පීලනට්ටෝ සංකතට්ටෝ විපරිණාමට්ටෝ නිතරම දමන්න තියෙන පෙළෙන ගතිය. හුස්ම ගන්නවා කියන්නේ සුවාසය අදිනවා කියන එකනේ. ඒ මයින මෑතට වගේ ඉඳපන්. උදේ ඉඳලා හැන්ද වෙනකන් මොනවා කරුවත් අදින්න එපා. ඉතින් ඊට වැඩි හිතන වෙන කවුරු හරි මයින හමාදිනවා බලන එක හොඳයි කියලා. එකම තමයි තියෙන්නේ. ඒ දවන ගතිය, තවන ගතියට මනුස්සයට හොඳට ඒක ඉවසන්න පුළුවන්. එයා හිතනවා මේක නැති කරන්න පුළුවන් කියලා. අන්නේ කුණුහරු පිට තමයි පරිේශන කියලා කියන්නේ. ඒව අනාර්ය පරිේශන. ඔක බාරගත්තා නම් ඒකට කියනවා ආර්ය පරිේශන. ඔය ටෙඩිය මොනවාක්වත් වෙනස් කරන්න බෑ. ඕක විතරමයි. ඔක බාරගනි. දෙකට පුදු පෞෂත්වයක් නෙමෙයි පුදුමාකාර පෞෂත්වයක් තියෙනවා. හැබැයි ඒක තව කට්ටියටත් ඒ ඒ ගතිය කරන්න පුළුවන් කලිය යුතුයි කියනකොට අපිට තියෙන වෙහෙස අඩු වෙන්න පටන් ගන්නවා. නිසා බුද්ධ ශාසනයක ජීවත් වෙනකොට වෙහස අඩුයි. අපි දන්නවනේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ගිය තැන නෙමේ. ඕක දුකයි. ওই දුක පිළිගනි. ඕක කවදාකවත් නැති කරන්න හිතන්න එපා. නැති කරන්න හිතුවොත් ඔයිට වැඩි ලොකු දුකක් එනවා. අපිට අද වෙලා තියෙන්නේ ඒක තමයි. <clears throat> ඒක නිසා ඒ බැමිණි දුක් පැනිරහයි කියලා සිංහලයා කියනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා day to day unsatisfactory එක තමයි යන්න පුළුවන් data line එකකින් එහාට යන්න බෑ. ඒක නැති කරන්න ගියොත් උඹට හිස්ටීරියා එක හැදේ උඹට ට්‍රෝමා එන්න පටන් අරගනී. ඒකත් නැති කරන්න හදලා ඒක කරන්න බෑ. වතුරේ තෙත ගතිය නැති කරන්න බෑනේ. කාටරි කිව්වොත් මට වතුර ටිකක් දෙන්න මේ තෙත ගතිය නැතිව කිය. වතුර ගැන තෙත ගතිය තමයි. ඉතින් වතුර ඉල්ලුවා නම් ජීවිතේ කාපා. ඉතින් ඒක මේ ලියුමේ දැන් චන්න කියපු ලියුමේ එයා කියන්න උත්සාහ කරනවා මට එතෙන් යන්න පුළුවන්. ඉතින් ගියාම නිතරම පෙළන ගතියක්, පීරි ගන්න ගතියක් දැනෙනවා. මේ ඒක දරන්න බැරි නෑ. ඒ දරනවා ඒක ඉවසගෙන හිටපන් මුවින් නොබෙන ඉන්නවා කියන එක අහලා තියෙනවා. මුවින් නොබෙන ඉන්නවයි කිය. කියන්න හිතනවා කියලා වැඩක් නැහැ නේ. හැබැයි කරනකොට පේනවා මෙයාක ඉන්නේ වලිගේ උඩ වාඩි වෙලා ඉන්නේ කියලා නලියන නලියවිල්ලෙන් පේනවා. උස්සලා බලන්න ඕන ගමන් නැහැ. නිතරම නලියනවා. මොකද වාලි වෙලා තියෙන වලිගේ උඩ. ඉතින් ඒ වගේ තමයි මුවින් නොබෙන ඉන්නවා. රහතන් වහන්සේ නමක් දිහා බැලුවත් බුදුරජාණන් වහන්සේ දිහා බැලුවත් මොකද්දෝ කියනවා. අපිට තේරෙන්නේ අපි හිතනවා උන්වහන්සේට මේ මොනම දෙයක්වත් දැනෙන්නේ නැති වෙනක ආතල් එකේ ඉන්නවා කියලා. මොන ආතල් එකක්වත් නැහැ. උතන තමයි තැන. මෙතන ඉන්න එක්කෙනෙක්වත් අත්දකලා නැත්තේ නේ. මේගොල්ලෝ තාම හිතනවා මේිට එහා මොකක් හරි තියෙනයි කියලා. ඉතින් අර අර මේ මේ රීලවා මේ හැම වෙලාවෙම අර මේ මූණ බලන අර රයිට් කණ්ණාඩිය අල්ලන්නේ එහා පැත්ත අල්ලනවනේ. දැකලා තියෙනවද? ඒක නැත්තම් එන්න මීතිරිගල ඕන කෙනෙක් ගිල වාහනේ නැත කරපුවා ඌ නගිනවා වාහනේට. නැගලා ඌ සයිඩ් කණ්ණාඩිය අල්ල ගන්න. අල්ලන එහා පැත්තෙන් කට විරිත් විරිත් හපහප අල්ලන අල්ලන්න අල්ලන්න විරිත් කරනවා. ඉතින් අයිතිකාරය ළඟට එනකොට මේක කඩාගෙන ගහටට යනවා. ගහට නැගිලා ගහ උඩ ඉඳගෙන අපිත් ඔච්චරමනේ කරන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි හදාගත්ත ලෝකෙට විරිත් විරිත් ඉන්නගෙන තියෙන්නේ. ඇත් දෙක වහගෙන ඇතුළ හරව ගත්තාම විරිත්තන්න කෙනෙකුත් නැහැ කොණිත්තන්න කෙනෙකුත් නැහැ ඉන්න පුළුවන් එතකොට නිකන් අපේ මොකද්ද බෝඩම් එකක් තියෙනවා අපි හිතන ඒ බෝඩම් එක නැති කරන්න පුළුවන් ඒ බුදු වෙලා කියලා රහත් වෙලා කියලා ওই බෝඩම් එක බාර ගන්න එක විතරයි ජීවිතේ කියන්නේ ඒක කාටවත් කිව්වට ඒගොල්ලෝ හිතනවා මේ පරාජයද දීප දෙයක් වැරදිලා දීප එකක් නැත්නම් පරාජය නැත්නම් මොකද්ද ඒකට කියන්නේ මේ උත්තරයක් නැතිකමට දීපු උත්තරයක් කියලා නෑ. ඕක තමයි මේ සාර බහුම විශ්වගත උත්තරය වෙච්චරයි පැමිණි දුක් ඉවසගෙන හිටපන් කියන්න එපා කාටවත්. කියලා වැඩක් නැහැ. මොකද අනික් මනසත් ඉන්නේ ඒ දුකෙමනේ. අද ඕනේ සයිකියාට්‍රික් කෙනෙක් අහන්න උට හැම එකටම පිස්සුනේ. සයිකියාට්‍රිස්ට් පිස්සු. දොස්තර කෙනෙක් අහන්න ලෙඩ නැති එකෙක් ඉන්නවද කියලා. ලෝය කෙනෙක්ගෙන් අහන්න බොරුණු කෙනෙක් ඉන්නවද කියලා. බොරුණු කෙනෙක් ලෝය කෙනෙක් නැහැ නොමරන වෙදෙක් නැහැ. ඒ ලෝකේ අපි කාටද ගිහිල්ලා උපදිස්සහනේ මූ මූ ආයතන ලෝක කරලා තියෙන එක උටි නෑ. අපි උන්ට කේස් එක වෙඩින් බාර දෙනවා. අය ඌ අපිට හදලා දෙයි කියලා ඒ මඟුලක් හදයි ඌ කරන්න පුළුවන් තරම් ඒ මැට් එකෙන් කඩා ගන්න හදන එක විතරයි. එචා මොකෙක්වත් එපා අනුන් පිහිට සෙව්වොත් වෙයි වෙනසිල්ල. ඒ නිසා මේ පැමිණිච්ච දේ කාගෙන ඉන්න ඒකට හැඩ ගැහෙන්න ගත්තොත් අපිට තියෙන අවස්ථාව ගත්තොත් මේ වගේ පොඩි ළමයෙක්ගේ ජීවිතේ කොච්චර වාසනාවන්තද කියලා මට හිතෙනවා. පුංචි කාලෙම කියලා දෙනවා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ දෙකට මොන දීපන්. ඒක හැබැයි හරි වටිනකමක් තියෙනවා. ඒ දේ ප්‍රකාශ කරනකොට මේ අපි හිතනවානේ ප්‍රකාශ කරන්න ඕනේ මේ අයිසෙක් නිව්ටන්ගේ නීති තුන. එහෙම නැත්නම් මේ වයිතකරස්ගේ න්‍යාය කියලා පිස්සු. ඒක මගුලක්ක මොකක්වත් තියනවාද? යෝගේ තියෙන මේ කුණු අරව බාහිරවර්ති දෙයක් නෙමෙයි. මේකේ තියෙන අන්තරාවර්තිනේ. ඇතුලේනේ. ටෙක්නික් දෙකම එකයි. දෙකම සයන්ටිෆික් අරක බාහිරවර්ති no end. මේකේ end එකක් තියෙනවා. මේක අන්තරාවර්ති ඒ නිසා මේක ආර්ය පරිේශනේ. ඉතින් මේව පුළුවන් තරම් අපි හෙලි කරන්න හෙලි කරන්න අපි අතර සහෝදරකම් වැඩෙනවා. අපි අතර පේන උත්තරේ ළඟ තියෙන්නේ කියලා ඈත නෑ. ඒ උත්තරේ බාර ගන්න මේ තියෙන දෙයට හැඩ ගැහෙනවා. නැදීම හැඩගැහෙන්න පුළුවන් සතා නිසා, මනුස්සයා නිසා සතා. ලෝකේ හැමතැනම මිනිස්සු ඉන්නවා. සත්තුන්ට හැමතැනම ඉන්න බෑ. සත්තු ඉන්නේ උගේ හැබිටැට් එකේ විතරයි. මනුස්සයාට ඕන තැනකට යන්න පුළුවන්, හැඩගැහෙන්න පුළුවන්. ඒ වුණා තාම මනුස්සයා මේ ලෝකේ වෙනස් කරන්න හදනවා. අද විතර එහෙම එහෙම තුප්පහි ලෝකයක් ඇත්තේ නෑ. මම ඉතිහාසෙම තිබුණේ අද වගේ මේ පරිසරය විනාශ කරන යුගයක්. අද මම දැක්කා මේ පොඩි ළමයි එකතු වෙලා නඩුවක් දාලා මේ පරිසර දූෂණය කරනවාට අවුරුදු 13ට 15 ළමයි කේස් එක ෆයිල් කළා මේ අපි මේ අපි ලොකු වෙනකොට උඹලා මොකද්ද අපිට ඉතුරු කරලා යන්න හදන්නේ විනාශ කරපු ලෝකයක් ඕන්නම් බලන්න she stopped the world for 5 minutes කියලා YouTube එකක් තියෙනවා අවුරුදු 13ට අඩු කෙල්ලෙක් කතා කරලා කියනවා UN එකට ගිහිල්ලා මුකුත් නැහැ ඉතින් ඒක එක වචනයක් අහක දාන දෙයක් නෑ ඒක කියනවා මෙතෙන්ට එන්න සල්ලි එකතු කරුවේ අවුරුදු 13ට අඩු ළමයින්ගෙන් ගත්තේ කියලා ලොක්කන්න කතා කරලා කියනවා. මම කියන්නේ ඒක හොඳයි කියලා ඒක තරහින් කරන වැඩක්. නමුත් අපි ඉතුරු කරලා හදන යන්න හදන ලෝකේ වෙනස් කරන්න හදපු ලෝකයක්. අපි ඉපදෙනකොට තිබුණ සුන්දර ලෝකේ නෙවෙයි. අපි සුන්දර ලෝකයට අපි යන්න නම් අපිට කරන්න තියෙන හැඩ ගැහෙන එක තමයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට ඒ නිසා ඒ කියූප රචනේ හොඳයි. නමුත් අර මං දීපිකට වැඩිය පටුයි පොඩි ළමයේ රචනයක්. අනිත් එකේ ඊට වැඩිය ඇත්තටම ගොඩක් කල්ලි සතියේ ඉන්නකොට මේ දුක වැටෙන හැටි දුක්ඛ සත්‍ය පීරිගෑමක් විදිහට මේ වෙහසක් විදිහට දරතයක් විදිහට නිතරම වැටෙන ඉන්දෙදිත් වැටෙනවා නින්දෙදිත් වැටෙනවා මැෂින් එකක් දිව්වොත් හැම වෙලාවෙම මැෂින් එකේ ඝර්ෂණයක් තියෙනවා වගේ ජීවිත වෙන හැම චිත්තක්ෂණයකම අපිට තියෙන ඒ දරතේ වැටෙන ඕක පැමිණි දුක් පැමිණයි කියලා ඉන්නවා මිස ඔකට උත්තරයක් දිව්‍ය ලෝකේ තියෙයි. ඔකට උත්තරයි මෛත්‍රී බුද්ධ ශාසනයේ තියෙයි. ඔකට උත්තරයක් රහත් වෙච්චාම තියෙයි කියලා හිතනවනම් මේ සත්‍යයට පයින් ගැහිමක් කියලා මම කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මම කලක සිට භාවනා කරන්නෙක් මේ. පරියංකයට හොඳින් පట్టල වී වාඩු වාඩි වූ වාට පසු ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කරමි. මෙසේ ටික වේලාවක් ඉරියව්වට සිත යොමු කරගෙන සිටින විට සෙමෙන් මතුවන ආනාපානයට සිත යොමු වේ. ආනාපානය ඊතා ඉක්මනින් තන්පත් වන අතර ඉන්පසු අරමුණ වන්නේ එකක් පසු පස එකක් පැන නගින එකට එකක් සම්බන්ධ නැති සිතුවිලි කෙරෙහිය. භාවනාව අවසානයේදී මෙම සිතුවිලි පිළිබඳ හරි මතකයක් ගොඩනගා ගත නොහැකියි. විටින් විට ශබ්ද ඇසුනද අරමුණ ශබ්ද තුළ රැඳීමක් නොපවතී. භාවනාවේ අවසාන පැය කාලයේදී පමණ වම් කකුලේ හටගන්නා තදබද තදබල වේදනාවට අරමුණු මාරුවන අතර මෙම වේදනාවට පමණක් සිතවිලි අරමුණු වීම දෙවෙනි වන බව වැටෙහි වැටෙහි තිබේ. ටික ටික කලක් පටන් සාමාන්‍ය ජීවිතය තුළ හිතේ පවතින තන්පත් බවක් අත්විඳිමි. හිතේ පෙර පැවති වේගයෙන් <clears throat> ක්‍රියාත්මක වන බව වහා කලබල වන ස්වභාවය සහ වහා ක්‍රියාත්මක වන ස්වභාවය සමග සැසදීමේදී මෙම තැන්පත් බව හිතට විශාල සහනයක් ඇති කර දුන්නේය. මුලදී මෙම தત્ත්වය නිසා තදබල ප්‍රීතියක්ද පැවතුනද දැන් දැන් එය සාමාන්‍ය තත්වයක් බවට පැමිණි ඇතැයි සිතේ. මෑතක සිට බොහෝ දේ අමතක වී යන ස්වභාවයක් පවතී. සමහර විට සිත සසල වී යන තරමටම දේවල් අමතක වන බවත් වැටහිණි. මෙයද භාවනාවේ ප්‍රතිඵලයක් යයි සිතට ඒත්තු ගැන්වීමට උත්සාහ කළද ඩිමෙන්ෂියා රෝගයක් වත් වැළඳීගෙන එනවාදයි සැකසිත සිතුවිල්ලක් විටක මතුවී එයි. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස දැන ගැනීමට කැමැත්තිමි. තුරන් සරණයි. ඔය ජර්නල් වල ඉන්නකොට 60 <clears throat> දෙනෙක් විතර හිටියා ඉතින් ලංකාවේ හිටියා හතරක් හත් දෙනයි. ඉතින් එක්කෙනෙක් අහලා තියෙන ප්‍රශ්නේ ඔබ වහන්සේ භාවනා කරනකොට මොනවද වැටෙන්නේ කියලා. මගේ කමට අනුසුද්ධ කරන්න. ඉතින් මම කව නැගිට්ටට පස්සේ මෙලෝ දෙයක් මතක නැහැ. එච්චරයි මට මතක කියලා. ඒ මට කියන්න තිබුණා තව එකක්. ඉඳ ගන්නකොටත් මොකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැගිටතර පස්සෙත් මොන වුණාද කියලා දන්නේ නැහැ. ඒක තමයි මගේ හොඳම පරියන්කේ. මොකක් හරි මතක තිබුණා නම් ඒ කියන්නේ පෑරිලා. මොකක්වත් නැහැ මොනවා වුණාද දන්නේ නැහැ. ඊට පස්සේ මම අන්තිමට ගියා ඩිමෙන්ෂියාද කියලා දන්නේත් නැහැ. ඕගොල්ලෝ එමනම් බෙහෙත් බොනවා. ඇත්තටම බෙහෙත් බොනවා. මොනම දෙයක්වත් මතක නැහැ. දැන් අපි එනකොට ලංකාවේ එහෙන අවුලක් ඒ බෝම්බ ගහලා දෙමළ මිනිස්සුයි මුස්ලිම් මිනිස්සුයි මහා අවුලක් ඉතින් ආණ්ඩුව කොහොමද ඒක වගේ කියන්නේ ගාලල්ල. මටත් ඒ වගේ ගාලල්ල. මට දෙන උන්තම ආණ්ඩුවක් තියෙන්නේ කියලා. මොන්නම දෙයක් උනත් ඔය පොඩ්ඩක් බයිනෝ ගෑ ගන්නවා කරවපණ ඉඳලා දවස් දෙකක විතර පස්සේ පොඩි ප්‍රකාශයක් කරනවා. එතකොට අර ඔක්කොම ගිහිල්ලා. ආයෙත් සරයක් කවුරු බලන මේ අකාට කිසි ගන්න hina එල බලන්නේ මෙච්චරයි. ඉතින් මේ වගේ දේවල් මම දන්නා පෞල් ජීවිතේටම බලපායි කියලා. ඇයි මේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ කියලා කිව්වොත් මේ නෝන ඇහුවොත් මහත්තයා එහෙම කිව්වොත් මේ හිතන තරහ වෙලා කියලා. මහත්තයා ඇහුවොත් නෝන එහෙම කියනවනේ දැන් තරහ වෙලා කියලා. ඉතින් ඉච්චර තියෙන්නේ මොනම දෙයක්වත් මේ ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙන හයිග්‍රෝමීටර් එක අර මේ ආර්ද්‍රතාවයේ අඩු වැඩි වෙනකොට මෙහෙම ග්‍රාස් එකක් වදින්නේ. ඩ්‍රම් එකේ කොළේ කරකිනවා. මේක ඉහළ පහළ යනවා. දැන් හිතන්නේ ඒකේ තින්ත ඉවර වෙලා කියලා. <laughs> එච්චරයි වෙලා තියෙන්නේ. වැදිලා තියෙනවා, පෑන ගිහිල්ලා තියෙනවා දිගටම. හයිග්‍රොමීටර් එකත් එහෙම ගිහිල්ලා තියෙනවා. කොලේ බලනකොට හෙටත් පාවිච්චි කරන්න පුළුවන් කොලේ. මොකද ලියවිලා නැහැ මොනවාක්. ඒ නිසා මේක තුඩු කඩදාසි වගේ තියාගෙන ඉන්නවා. ඉතින් කාටද ඇහුවොත් එහෙම උඟ දෙන කේතනේ අපරාධ ජීවිතේ නාස්ති කරලා කිසි වැඩක් නැහැ කියලා. මොකද ඒගොල්ලන්ගේ කොළවල හීරිලා තියෙනවා. තින්ත පාරවල් තියෙනවා. මේකෙ මොකුත් නැහැ. ඉතින් ඒක ඒක තමයි භාවනා ලැබෙන්නේ කිව්වොත් කී දෙනෙක් ලබන සැරේ රිට්‍රීට් එකට එයිද? එන්නේ නැහැ. කවුරක්වත් එන එක නැහැ. ඒගොල්ලන්ට ඕනේ මොකක් හරි මේ වතුර උඩ ඇවිදින්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් අහසේ යන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් පොළවේ ගිලෙන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් ගියාත්ම කුණු හරප මතක් වෙන්න ඕන. ඊට පස්සේ ඉස්සරහට කරන්න හදන කුණු හරප ගැන සැලසුමක් එන්න ඕනේ. මේවනේ මිනිස්සු මේ භාවනා කරනවා කියලා ඉල්ලගෙන තියෙන්නේ. කිෂමූර්තිගෙන් ඇහුවලු කිෂමූර්තිගෙන් මේ මම දන්නේ ඔයගොල්ලෝ දන්නවා ජිඩ්ඩු කිෂමූර්ති මේ එයා කියවලු මේ ඔබ භාවනා කරලා ජොලිය වගේ ඉන්න මොනම දෙයක් අද ජොලිය ඉනවා ඔබ කාටවත් කියලා දෙන්න දන්නේ නැහැ බල්ලෙක් වහයි බල්ලා දන්න හොඳට මාස්ටර් සන්තෝෂ කරන හැටි කාටවත් කියලා දෙන්න බෑ උට ඒක ඕනේ බල්ලෙක් දන්නා මාස්ටර් සන්තෝෂ කරන හැටි අන්ට කියලා දෙන්න බෑනේ එනිසා උඹ උඹත් බල්ලෙක් වයි කියලා ඊට සුකලු එන මම මෙහෙම කියනවා මට ඇද්දක වහගත්තම එළියක් පිරමන් නැති වෙනකම් භාවනා කරන ඔච්චරයි භාවනාව කියන්නේ. දැන් අපි එළියේ එන්නනේ භාවනා කරන්නේ. අරමංසක කියන ප්‍රසිද්ධිය කියන මම ඇද්දක වහත්තම එළියක් කරන නැති වෙනකම් භාවනා කළොත් ඉන්නවා. ඉවරයි. ඒක නිසා මේ මේ මේ නම කියනවා මේවා කියවන්නේ නිකන් හරියට ඕගොල්ලන්ට හින්ට් එකක් වෙන්න වගේ කියලා හිතයි. එහෙම හිතන්න එපා ඉතින්. <laughs> මේ ළමයට උනේ මේ අර මයින් ජායක දන්නවද? වතුර මේ කුඩු කුඩු වෙච්ච බෝතලයක් අරන් ඉවරලා වතුර ටිකක් දාලා බෝතලයකට දාලා හෙල්ලුවොත් දඟලනවනේ. තිබ්බහම වතුර තැම්පත් වෙනවනේ වතුර පේන්න පටන් ගන්න එක එහා පැත්ත පේන තරමට එනවනේ පොඩි කාලේ අපි කරලා තියෙනවනේ ඒක දැන් හදලා තියෙනවා ග්ලිටර් දාලා වතුර වෙනකොට ග්ලිටර් දාලා හරි ගසලා අපි හැම සතිපාසලෙම මේක කරනවා ඉතින් ඒක දුන්නට පස්සේ ළමයි මේ <coughs> බෝතලේට මේ වගේ වතුර බෝතලෙක හිතන්න පාටිකල්ස් එනවා මේ තියාගෙන ඉනකොට ඒක තැම්පත් වෙනවා ඉතින් ඒක කෙරුවා ඒ ළමයි තමයි ඉදිරිපත් ඊට පස්සේ මං කිව්වා මේකට පොඩි ප්‍රශ්නයක් වගේ අහනවා මං දැන් මේක මම අතේ තියාගෙන තැම්පත් වෙනකොට ඔයා මොකද්ද කෙරුවේ කියලා තැම්පත් මම නිස්සද්දව බලන් හිටියා. මම ඔයා සද්ද කෙරුවයි කියලා ඒක තැම්පත් වෙන එක නතර වෙනවද? ඔයා බලා හිටියේ නෑයි කියලා තැම්පත් වෙන එක නතර වෙනවද? ඒ ඔක්කොමලා හොල්මන්. මොකද අතේ තියන්න තෝ ඩෙස්ක් එකක් උඩ තිබ්බත් තැම්පත් වෙන එක නතර වෙනවද? දැන් තැම්පත් වීම සඳහා මොකද්ද ඔයා කරේ? ඊළඟට අම්මා කිව්වා just be මුකුත් නොකරපු එක තමයි කිරුවේ කියනකොටම මේ ළමයා කියනවා මුකුත් නොකරන එක ඉතින් මේ මේ කරුණාව කියලා කියන්නේ. මොකද ඒ දෙක මොකද්ද තියෙන සම්බන්ධය? ඇයි ස්වාමීන් වහන්සේ? මොනවා නොකර ඉන්න එක තමයි කරුණාව කියන්නේ. ඉතින් එතකොට ළමයා මේ රචනේ ලියලා ඉවරයි. මම කිව්වා ඒක මේ මේ රචනේ මේ අවුරුදු නමේක ළමයි. රචනයේ ඊට පස්සේ මේ තව ප්‍රොජෙක්ට් එකක් ලියන්නේ කිව්වා. ඒකට වාක්‍ය තුන හතරක් කියලා ළමයා අතරම කොලේ දුන්නා. ඒකේ ඉස්සෙල්ලා ළමයා කියනවා අන්තිම වාක්‍යය දීලා තියෙනවා මේ if i let it stand still i can see my mind calming down and clear so this teaches me that if i want a pure and clear mind i have to do nothing ඊට පස්සේ මම ඔච්චෝකේ ඒකයි compassion කොහොමද කනෙක් වෙන්නේ කියලා. දැන් ලියනවා how are pure and clear mind relate to the compassion. Pure and clear mind relate to the compassion compassionate because if you do nothing and do no angry reactions to any problems or people, you will learn to be compassionate towards others if there is a problem. So, instead of getting angry, you will learn to face the problem in a compassionate way. මොකක්ද නොකර ඉන්න එක තමයි ලෝකේ තියෙන ලොකුම කරුණාව කියලා. ඔය ධම්මික හඳුරෝ මට කියලා දුන්නේ සතිය කියලා දුන්නේ ඒ ශාංශේ එක දවසක් ආරංචුනල් ක්‍රිෂ්ණමූර්ති ලංකාවට ඇවිල්ලා ග්‍රෝයල් ගෙස්ට් හවුස් එකේ ඉන්නවයි කියලා. ඉතින් ඒකේ ඒ වෙලාවේ ආයෙන්දා තියෙන බොහොම විවේකීව <clears throat> මේ හිතනවල ගිහලා හම්බෙන්න ඕනේ. යරසකලු ගේට් කීපර් කිව්වල එහෙම දෙන්න බෑ. මේක යන්නේ රොයල් ගෙස්ලට විතරයි ඉඩ තියෙන්නේ. මේක සිකියුරිටි කියලා. ඊට පස්සේ මට යන්න හිතෙනවා කියලා දැන් මේකේ ගේට් <coughs> කීපර් ඉන්නේ ඉන් ගේට්ටුවේ ඇතුලේ. අවුට් එක දිනවලු එතන මෙහා පැත්ත. ඌ අවුට් එකට ගිහිල්ලා පිටිපස්සේ පිටිපස්සට ගියලු ධම්මිකාමතුලේ. ගේට් <laughs> කීපර් ගාව ස්වාමීන් වහන්සේ බලන්න කරන වැඩේ දැන් මමත් අමාරු වැටෙනවනේ ඔය කරුනේ දැන් මේ ඔබ හන්දට යන්න ඕන නම් දැන් මමයි අමාරු වැටෙන්නේ කියලා. ඊට තමුසේ කියනවා ඉන් එකෙන් ඇතුළට ගියේ නැහැ කියලා. අවුට් එකෙන් මම පිටිපස්සේ පිටිපස්සට ගියේ කියලා යනකොට මේ වගේ පොඩි පිරිසක් එක්ක කිසුමුති කතා කර කර ඉන්නවලු. ඊට පස්සේ මෙයා ගිහිල්ලා හාමුදුරු කෙනෙක් පිටිපස්සෙම වාඩි වුණාලු. බොහොම නිකන් හොඳ ලස්සන දිර පාගෙන කුරුල්ලෝ කෑ ගහනවා ලංකාවේ කොළඹ. කතා කරලා මෙයා කිව්වලු මේ if you can keep the mind calm and quiet that's the most beautiful mind most compassionate mind කියලා. ඉතින් ධම්මික හඳුනන කුයි කුයි ගන්නවලු මේ මේක වෙන්නේ කොහොමද කියලා. අපි හිතන්නේ compassion කියන්නේ මොනවද කරනවා කියලා අපි හිතන්නේ. මිනිස්සුන්ට මොනවද කරන්න ඕන කියලා හිතන්නේ අනුකම්පාවයි. මොනවා කරොත් කක්කා. It's called how the compassionate mind be calm and quiet කියලා. Because mind is calm. That is what you call the compassion කියලා. ක්‍රිෂ්ණමූර්ති මේ අලුතෙන් ආපු මේ කඩාගෙන ගේට්ටු කඩනවා පන්නසට උත්තරයක් දුන්නයි කියලා. ඒ කියනකොට මට තේරුණේම නැහැ. එතකොට 78 1978 මට ඇවිල්ලා කිව්වේ. ඉතින් ඒ නිසා අපිට යම් වෙලාවක අපි හිතයි කය තැම්පත් කරගත්තා නම් ලෝකෙටම මෛත්‍රී කරා වෙනවා. අපි මගේ දරුවට මෛත්‍රී කරා, සිංහල බුද්ධහමට මෛත්‍රී කරා නෙවෙයි. මුළු ලෝකෙටම. ඉතින් ඒ නිසා සත්‍යමත් මොහොතේ ඒක වෙන්නේ නැහැ. සත්‍යමත් මොහොත 3-4ක් යනකොට ඒක හේම කාම් ඩවුන් වෙනවා. කාම් ඩවුන් වුණාට පස්සේ ආයේ මාතාය තනියම් පුතන් ආයුසායක පුත් මනුරක්කේ එවම්ප සබ්බ භූතේසු. මමක් තම දරුවෙකුට වගේ සියලු සත්වයන් විසෙයි කිසිම දෝෂයක් අපි කරලා නැහැ. ඉතින් ඒක තමයි මේකෙන් පුරුදු කරන්නේ. ඒ නිසා ඒ tempat වීම සඳහා කුමද්ද කළ යුත්තේ කියලා හවොත් ඔයගොල්ලෝ මොකද කියන්නේ? ඒ සඳහා මොකද කරන්න ඕනේ? අයියෙන් කියන්න ඕනේ. සුම්ම ඉරණික හිටපන්. එච්චරනේ බැරි අපට. දුවට වාඩිලා පට්ටර වෙලා මොනවාක්වත් නොකර ඉන්න පුළුවන් නම් ඒකේ මොනවා වෙනවද කියලා මම දන්නෙත් නෑ. හිතවිලි වගේක් එනවා ඒක යනවා. අන්තිම විනාඩි දෙක තුන කකුල රිදෙනවා. ඒකත් ටික වෙලා ගියා ඒකත් යනවා. ඔච්චරයි. භාවනා කරනවා කියලා කියන්නේ නොකරනවා කියන එක. සියල්ල දේ කිරීම සමානයි සියල්ල නොකර සිටීම. එතෙන් ගියාට පස්සේ ඔපොසිට්ස් දෙකම සමාන වෙනවා. හොඳ කියන්නේ නරක නරක කියන්නේ හොඳ යමක් නොකර සිටීම කියලා කියන්නේ සියල්ල කිරීම. ඉතින් ඒ කලාවට අපි ඒ ඒ ඒ ගංගදිගේ ඉහළට ඉහළට පේන ක්‍රමය අපි දන්නේ නෑනේ. ඒ කරන්න වෙන්නේ ටික ටික ටික ටික යමක් නොකර ඉන්න ඉන්න සාමේ. යමක් නොකර ඉන්න ඉන්න සතුට. යමක් නොකර ඉන්න ඉන්න උදා මේ උපේක්ෂා. යමක් නොකර ඉන්න ඉන්න ලෝකයට කරන්ති උපරිම සේවය කරනවා. ඒ නිසා ඒ දේ නිරෝධය ශක්තිය කියලා උත්තරන්සේ සඳහන් කරේ. ක්ෂය කිරීම, වැය කිරීම, නිරුද්ධ කිරීම තුන්වෙනි ආර්ය සත්‍යය. ඉතින් ඒකට යනකොට ආධුනිකයට දන්නේ මේක දියුණුවක්ද වැරදිල්ලක්ද කියලා. ඒ කියන්නේ අක්‍රීය භාවයටපත් වීමක්, නිකමෙක් වීමක්, නාස්තිකවාදයක්, උච්ඡේදවාදයක් කියන එක තමයි මේ ක්‍රියාකාරී කෙනෙක් හිතන්නේ. මොකද එතනට වැරදිලා හරි ගියොත් තේරෙනවා එතන සාන්තිය තියෙනවා කියලා. එතන උද්දකලාව තියෙනවා කියන්නේ. ඒකට ලොකු ශාමින්නාංශය අපි දාපු වචෙන් තමයි එතන සාසනික සම්පත්තියක් තියෙනවා. සම්පත්‍ති කරගතියක් තියෙනවා මොනවත් නැතුව නිකන් ඉන්නකොට. මම මේ උනාවේ තියෙන බුදු පිළිමේ තියා ගිහිල්ලා ඉඳගෙන බලහන ඉන්න ගල් පිළිමේ. මත ඒකෙන් පණිවිඩයක් තියෙනවා. මොකක් කරන්නේ? ඒ නිසා අපි මේ වගේ වැඩවලදී කරන්නේ නොකර සිටීමේ කලාව ටික ටික ටික ටික පුරුදු වෙනවා. ඒකට ඉස්සර එකනා කිව්වා වගේ මොකද්ද දරතයක් පරිලාහයක් වගේ තේරෙනවා. තව කෙනෙකුට පාළුවක් තනිකමක් තේරෙනවා. තව කෙනෙකුට අසරණ බය ගතියක් තේරෙනවා. තව කෙනෙකුට සීමා මරියාදාවල් නැති ගතියක් තේරෙනවා. තව කෙනෙකුට මේ සෙන්ටර් එක නැති වෙනවා මම නැති වෙනවා. ඉතින් මේ මේ කියන කරුණු අත්දකව නැති එක්කෙනෙක්වත් මේ ස්වභාවේ නැහැ. හැම කෙනාම ඒකට පිරිත් නූල් දා ගන්නවා. තන්තරයක් ගැට ගහ ගන්නවා. එතනම සෙත් කවියක් කියනවා. එහෙම නැත්නම් මේ පිරිත් ටිකක් කියව ගන්නවා. පහළුයි. තනිකම. ඉතින් අර උලලේනට ගියට තියේදී පහළුව දෙවනත් කරලා උඹ නාඩන් උලලේනෝ. උඹටත් එක්කරයි මම මේ පැල් කවිය කියන්නේ. ඉතින් ඒ ඒ නිස්සද්දේට කැමැති පිරිස එකතු වුණා නම් ගොඩක් එකතු වෙන්න ඕනේ නෑ. ඒගොල්ලන්ගෙන් සයිලන්ට් සර්මන් එකක් හම්බ වෙනවා ලෝකෙට. උඹලා තටමලා මහන්ති වෙලා වෙයර් ඇන්ඩ් ටෙයර් එකයි ටෙන්ෂන් එකයි ෆ්‍රස්ට්‍රේෂන් එකයි ඊටපන්දම දෙපැත්තෙන් පත්තු කරලා නැහිනව. ඒනට ඊටවන්දම ගෙලින් කරලා එක දැල්ලක් අරගනි. ඒකට මේ උණු වෙලා වැක්කරෙන්නේ නැහැ. දැල්ලපත් වෙනවා. ඉතින් ඒකට එනකොට මේ ලැබෙන හැම ප්‍රතිඵලයක්ම වැරදීමක් විදිහට තමයි පේන්නේ. ඉතින් ඒක සාකච්ඡාවේදී තමයි අපි ඍජු කරලා ඉස්සරහට කරලා දෙන්නේ. ඒත් එක රැහකින් කරන්න බෑ. ඒක ප්‍රශ්න සාකච්ඡාවකින් කරන්නත් බෑ. ඒක කරමින් කරමින් බොහෝ කල් ඉන්නකොට තමයි අපිට තේරෙන්නේ මේ දෙයට නැවත නැවත කිරීම අවශ්‍යයි. ඒකයි මේ අපි එක එකනාගේ ප්‍රශ්න කියෝමින් අපි නැවත නැවත උත්තරේ ගන්න උත්සාහ කරන්නේ. ගරු ස්වාමින් වහන්සේ අවස්ථාව සක්මන් භාවනාව සක්මන ආරම්භ කර විනාඩි දෙකක් තුනක් ඇතුළත බොඩි නොලෙජ් එකෙන් හඳුනා ගන්නා යම්කිසි රිද්මයක් අනුව සක්මන નિરાශයෙන් සිදුවීමට පටන් ගනී. මෙම රිද්මය මා වටහාගන්නේ පාදවලට දැනෙන තද සහ සැහැල්ලු ගතියේ සයිකල් ලෙසයි. මෙම සයිකල් වල සතිය පැවැත්වීමට මාගේ මැදිහත් වීමක් අවශ්‍ය නැත. එය ඉබේම සිදුවේ. සතිය බොහෝ සෙයින් මූලික වශයෙන් පාද රිද්මේ පැවතුනද වරින් වර එයින් යම්කිසි percentage එකක් බාහිර හා අභ්‍යන්තර අරමුණු කරා distribute වේ. මේ percentage එක බාහිර අභ්‍යන්තර අරමුණු කෙරෙහි මාගේ ඇති කැමැත්ත interaction එක මත වෙනස් වන බව වටහාගෙන ඇත. නමුත් කිසි විටකවත් සතිය පාද රිද්මෙන් සම්පූර්ණයෙන් ගිලිහි නැත. මේ ආකාරයට මට පාදවල සතිය පවතිදී තවත් අරමුණු කීපයක් අඩු වැඩි වශයෙන් හඳුනාගත හැක. ඒ රස විඳිය හැක. සතිය පාද වෙතම 100ට 100ක් යොමු කර සක්මන් කිරීමට පුළුවන් වුවත් මා එසේ නොකරන්නේ එවිට සක්මන මා විසින් සිදු කරන්නක් වන නිසාය. නමුත් එසේ පාද වෙතම යොමු කර සක්මන සිදු කළහොත් විනාඩි 30ක් 40ක් ඇතුළත සමාධි වැනි තත්වයක් යා හැකි බව නිරීක්ෂණය කර ඇත. මා දැනට ප්‍රැක්ටිස් කරන්නේ ඉබේ සිදුවන අරමුණු කිහිපයක් එක විට එක්ස්පීරියන්ස් කළ හැකි සක්මනයි. මම මෙම ක්‍රමයට වැඩි කැමැත්තක් දක්වමි. I experience my utmost free self during this walking meditation. ඒක හරියට මුතුසේසත් යට පිනි පාවඩ මත කඩියෙක් යනවා රජෙක් වගේ. ගරු ස්වාමින් වහන්සේ මේ ක්‍රමයේ යම් කිසියම් වෙනසක් සිදු කළ යුතු නම් කරුණාවෙන් මාහට පහදා දෙන්න. මා මූල කර්මස්ථානයේ වෙතම අවධානය යොමු කළ යුතු නම් ඒ කුමන අවස්ථාවලද? තිරුවන් සරණයි. Mm, there is no choice. ඔය දෙක එකිනෙකට මාරු වෙනවා. මෙයා හිතනවා මට ඕන නම් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් සමාජයට යන්න පුළුවන්. මට ඕනේ නම් අරමුණු අනත් එක මර්ජ්ලා <clears throat> ඉන්න පුළුවන් කියලා ඔය දෙක අතර පහුවෙනකොට කන්ට්‍රෝල් එක නැති වෙනවා. it's no choice. හිත වරින් වර අර ඒක අරමුණක වැහැගෙන සමාධි බුද්ධ වෙනවා. එනිතර අරමුණු රාශියක් මැද ඉඳගෙන විපස්සනා බුද්ධ වෙනවා. ওই දෙකටම යන්න දුන්නාම ඒ එකින් එකට යෑම පවා සමතේ පැත්තට යනද විපස්සනා පැත්තට යෑම පවා පටිච්චසමුපාදයක් වෙන්න පටන් ගන්නවා. ටිකක් වෙලා සමතේ කරන ඉන්න විපස්සනා කරන්න හිතෙනවා. විපස්සනා කරනකොට සමතේ කරන්න හිතෙනවා. ඒක මට නෑ choice එකක්. ඉතින් ඒ ඒ අර ඉස්ලාමයා කියන්නේ බොඩි නොලෙජ් එකට දෙනවා කියලා ඇවිදින්න ඒකම තමයි ඉස්සරහට වෙන්න තියෙන්නේ. කරන්න දිගටම කායිනවත් අහන්න එපා. මේක හරිද මේක වැරදිද කියලා. දෙකම එන්නේ මේ Tamanගේ චරිත ලක්ෂණ වල හැටියට ඉස්සරහට යනකොට අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගිය මල්ලිය පවතුමි දෙන්නම හොඳේ කියා. එතන අම්මා හොඳයි කිව්වත් වැරදි කියනකොට අයියයි කියන. තාත්තා හොඳයි කිව්වත් වැරදි කියනකොට නංගි ඌ කියනවා. මම සිරියයියා කියන්නේ මොකද්ද? දෙන්නම ඉන්න ඕනේ මේ ගේමට. අම්මෙක් තාත්තෙක් ඉන්නවද? ඇමරිකාවේ තියෙන සිංගල් පේරන්ට් ෆැමිලිනේ. ඉවරයි. ජනාධිපති පවා සිංගල් පේරන්ට්. ඉතින් ඒක ක්‍රිකට්නේ. එතකොට ඒක පැත්තකටනේ අදින්නේ. අම්මයි තාත්තයි දෙන්නම ඉන්න දරුවෙක්. ඒක ලොකු වාසනාවක් නේ. දෙන්නම ඉන්න ඕනේ. ඉතින් ඒකේ දලයිලාමතුමා කියනවා මම ඉතින් මම නිව්සීලන්තේ ඉන්නකොට මම අහන්නේ එයා කිව්වා ඉස්සෙල්ලා ප්‍රේම කෙරුවේ අම්මට වෛර කෙරුවේ තාත්තට අපි. දැන් අද පවතින සමාජ ක්‍රමයේ හැටියට අවුරුදු 40කට පස්සේ දැන් ප්‍රේම කරනවා තාත්තට වෛර කරන්නේ අම්මට. ඒක තමයි අද තියෙන මේ සොසයිටි එක. ඒ මොකද මේ අම්මයි තාත්තා දෙන්නම එක විදිහට ක්‍රියාකාරී. ඉස්සර තාත්තා තමයි කියා කරේ. අම්ම කරේ තාත්තා නිතර දකින්නේ. අම්මා තමයි අපිට ගෙදර ඉඳගෙන කන්න බොන්න දෙනදී අම්මට අපි ප්‍රේම කරනවා තාත්තට වෛර කරනවා තාත්තට බයයි. දැන් නෑ. දැන් ඒක අනිත් පැත්ත හැරිලා තාත්තට වැඩි නෑ. අම්මත් එක තමයි කටයුතු කරන්නේ. අම්ම හැම දෙයකටම සම්බන්ධ වෙන නිසා දලයි ළමතුමා කියනවා මේකට නම් අදාළ නෑ. ලෝක යුද්ධයක් එපා නම් ලෝකයේ විෂමතාවයක් එන ගෙදර ඉන්න අම්මා වගේ කියන්න ඕනේ කියලා. අම්මා තමන්ගේ ගේ ඇතුළත සාමය හදාගන්න දන්නවනම් ඒ ළමයි කවදාකවත් පෙරලිකාර වෙන්නේ නෑ. ගෙදර ඇතුළ රණ්ඩුවක් නැත්නම් පිට රණ්ඩුවකුත් නැහැ. ඒ නිසා ලෝක සාමය වෙනුවෙන් අද කාන්තාවකට තියෙන රෝල් එක කාර්ය භාරය වැඩි වෙලා තියෙනවා. එහෙම නැති වෙලා කාන්තාව ගෙදර මේ හැඳිමිට මේ හැඳ අතර ගත්ත කෙනා හදිසි වුණොත් ගෙදර ඇතුලේ අගුලක් ආවොත් ඒක ලෝකෙට යනවා. නමුත් හරි දේ නම් අම්මයි තාත්තා දෙක මට්ටමට ඉන්න ඕන. සමාන මට්ටමට ඉන්න ඕන. තාත්තා තමයි මෙතන විවිධ අරමුණු කියලා කියන්නේ. <clears throat> අම්මා තමයි එකම අරමුණට බැහැ ගන්නවා කියලා කියන්නේ. ඕක ඉස්සරහට යනකොට තේරෙයි. ඕක වෙන දෙයකට වෙන්න අරින්න. ওই දෙක සිලෙක්ට් කරනවා කියන්නේ මමයා ඉන්නවා කියලා. ওই දෙක තෝරනවා කියන්නේ තණ්හාව තියෙනවායි කියලා. ওই දෙක තෝරනවා කියන්නේ මාන්නේ තියෙනවායි කියලා. ওই දෙක ස්වභාව ධර්මයටම දීපුවම මට කිසිම වගකීමක් එන්නේ නැහැ. වර එක මගේ හිත මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණේම හිත තියෙනවා. ඒක ඇති වුණාට පස්සේ මගේ හිත කුරුළු සත්‍යෙත් අහන ගමන් මෙනෙහි කරනවා. වෙන දේවලුත් කරන ගමන් මෙනෙහි කරනවා. ඒක හරියට බයිසිකල් එක පදින්න පුරුදු වෙනකොට අත් දෙකම හැඩලේ කොට තියලා පුරුදු කරාට පුෂ් බයිසිකල් එක ක්‍රමයෙන් අපිට පුළුවන් වෙනවා එක අතක් අතහැරලා එක අතින් පදින්න. හොඳට පුරුදු වුණාට පස්සේ අත් දෙකම අතහැරලා ධර්මකට ගහ ගන්න ගමන් බයිසිකල් යන ගමන් සිගරට් එකකුත් බිබි බයිසිකල් එකෙන් ගන්න පුළුවන් වලක් තියෙනවා නම් මේ අතර දානවා මේ පැත්තට හැරෙනවා මේ පැත්තට යනවා මොකක්වත් වෙන්නේ නැහැ. හැබැයි හිතන්න පුළුවන්ද අත් දෙක අත ඇරලා බයිසිකල් පදින්න පුරුදු වෙන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන්. ඕම්බෙන් තමයි එනයිදී යන්න වෙන්නේ. ඒ ඉස්සෙල්ලා අල්ලගෙන අත් දෙකම අල්ලගෙන පදින්න. හොඳට බැලන්ස් එක ආවට පස්සේ එක අතක් අත ඇරලා පදින්න. තවත් හිතුනොත් අල්ල ගන්නවට කමන්නේ අත් දෙකම අත ඇරලා කරන්න. ඒක තමයි කියන්නේ විවිධ අරමුණු ආවට කලබල වෙලා තමන්ගේ අරමුණටම යන්න හදිසි වෙන්න එපා. සතිය පිළිබඳ විශ්වාසය තියෙනවා නම්. ඔන්න ඔය පිස්සුගෙන් අරමුණට එන්න දෙන්නේ. අනේ එදාට තමයි පරණ කර්ම ගෙවෙන්න අවස්ථාව ලැබෙන්නේ. එයාත් ඇවිල්ලා කරදර කරනවා නෑ මම නෑ මම කලබල වෙන්නේ නෑ. ඒව ඇවිල්ලා කරදර කරනවා නමුත් මම කරදර හිත කරදර ගන්නෑ. එතකොට තේනවා මගේ මල්ලේ මොනවද තියෙන්නේ කියලා. මගේ account balance එකේ මොනවද තියෙන්නේ. මගේ මම විවේක වෙනකොට මොනවද එළියට එන්නේ. අන්නේ මල්ල ලියලා බැලිල්ලක් අපි කරන්නේ විපස්සනා කරනකොට. නමුත් මේ දෙක අතර මම නැවතත් ප්‍රකාශ කළා මගේ මම නතර වෙනවා. ඉස්සරහට යනකොට තේරෙයි මේ දෙක අතර මට choice එකක් නැහැ. හිත කැමති නම් යයි සමදියට මෙනෙහි කරමි. හිත කැමති නම් යයි විපස්සනාට. ওই දෙකට මේකක් නැතුව යන්න අරින්න boundless awareness. ගරු ස්වාමින් වහන්සේ මම සෑහෙන කලක් සිට භාවනාව පුරුදු පුහුණු කරන කෙනෙක් වෙමි. අනික් යෝගින් විස්තරන විස්තර කරන බොහෝ අත්දැකීම් මත් අත්දැක ඇත්තෙමි. පර්යංකට ඉඳගත් විගස සිත ඒකාග්‍ර වී සමාධිගත වී ඉහළ පහළ යැමීම සහ හිස් අවකාශය දැනීම ඇතුළු සියලු දේ අත්දකිමි. නමුත් මින් ඉදිරියට යන්නේ කෙසේද යන්නේ මගේ ප්‍රශ්නය. මේ ගැන ඔබ වහන්සේගේ අවවාදය සහ මාර්ග පෙන්වීම ඉතා අගය කොට සැලකමි. ත්‍රිවන් සරණයි. ඇත්තටම අර <clears throat> සාමූහික භාවනාවක සහ සාමූහික කමඨාන් සුද්ධ කිරීමකේ තමයි අපිට තේරෙන්නේ අපි ඔක්කොම ඉන්නේ එක තැන කියලා. ඔය එක්කෙනෙක් ලාභයි එක්කෙනෙක් අලුතෙන් ආපු කෙනා එක්කෙනෙක් සමත කරන එක්කෙනෙක් වගේ ඔක්කොම බොයි කතා. හරියට භාවනා කමඨාන් සුද්ධ වුණොත් ඔක්කොටම තේරෙනවා මේ හැම අත්දැකීමම මාත් විඳලා තියෙනවා කියලා. ආයේ මේක මේ අලුත් දෙයක් නෑ. මේක ළමෙක් ලියනවා. ඒ වාක්‍ය විතරයි මම ඒක දැක්කේ ලස්සනට. ඒක නිසා මට හිතුණා මේ අවුරුදු 9ක ළමෙක් මේ නිව්යෝක් විහාරදී කෙරුණේ I like the mindful walking because many children including me experience different textures. ඒ කියන්නේ අපි එදා විශේෂ වැඩක් කරා මේ රවුමක් හදලා ඒ රවුමේ තැන් තැන් වල ගල් ටිකක් දාලා තිබ්බා පිදුරු ටිකක් දාලා තිබුණා මේ ස්ටෆි ස්ටෆ් කරපු පිලෝස් ටිකක් දාලා තිබ්බා එක එක උඩින් යන්න ඕනේ. මේ පොලිම ඇවිදින එක එක දේවල් වල එතකොට ඒ ළමයා කියනවා මං විතරක් නෙවෙයි අනිත් ඔක්කොම අපි එක්ස්පීරියන්ස් කරා ඒ ඔක්කොගේම එක්ස්පීරියන්ස් එකේ මේ ගැන මේ ළමයා ලියනවා දැන් ඒ නිසා මයි ළඟ තියෙන්නේ එක හිත අපි කීප දෙනෙක් හිටියට ගෝසිංගවනේ හිටපු සංඝයා වහන්සේලා තුන්නම බුදුහාමුදුරණ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ අපි බොහෝම සමගියෙන් ගත කරනවා 15ක දවසටය මේ අමාවක දාසට මුළු රාත්‍රියම ධර්ම සාකච්ඡා කරනවා. කවදාවත් වචනයක් කතා කරන්නේ කාටවත්. මට යමක් අවශ්‍ය නම් මේ ළඟ ඉන්න කෙනාට යට තේරෙනවා. මට කද්දන්නට වතුර වතුර එකක් පුරලා කද්දන්නට මම කර දීලා අනිත් පැත්තට කර දෙන්න කවුරු හරි ඕන නම් මම ලිඳනකට ගිහලා බාල්දියට වතුර පුරලා කද්දන්න දාලා බලන ඉන්නකොට අනිත් එකන දන්නවා. එයා ඇවිල්ලා කර දෙනවා. මම ඉස්සර වෙනවා. මම ගිහලා කද බිම තියෙනවා. කද්දන්න අයින් කරනවා. අපි කතා කරන්නේ නැහැ. අපි කයෙන් වෙන් වුණාට සුවන්ත එක හිතින් ජීවත් වෙන්නේ කියලා. ඒක තමයි අපි අපි කියන්නේ ලේ නෑකම කියලා. ලේ නෑකම නේ ඕනෑකම අවශ්‍ය කරන්නේ. අපි ළඟ තියෙන ඔක්කොම තනි හිත. ඒ නිසා අත්දැකීම් වලින් ඔය කිසි වෙනසක් නැහැ. ඉතින් ඔහොම හිටියත් මම කියනවා ඒක ඒ සමාජය තුල නිවන කියන්නේ ඕකයි. අපි තුල සමග්ගාණන් තපෝසුකෝ කියලා බුදුසසුන දේශනා කරන්නේ. සමගිවුණට තපස සුඛයක්. කියන්නේ අපේ අත්දැකීම් මේ යටින් ටෙලිපතික් කෙනෙක් වෙනවා. උඩ නම් අපි ගෑනු පිළිම වෙනස්කම් තියෙනවා. උඩ නම් අපි පොහොසත් දුප්පත්කම් වෙනස් කරනවා. යටි හිතෙන් අපි ඔක්කොම සමානයි. ඉතින් ඒක නිසා එතෙන් යන්න පුළුවන් වෙච්ච එක මේ අවුරුදු 2600 කට ඉස්සලා කරපු දේශනාවකට අනුව අපි අපේ තියෙන පුද්ගලික ආසාවල් අමතක කරලා අපි මේ පොදු ශික්ෂණයකට වැටිලා අපි ඒකට ආවට පස්සේ තේනවා මේ හැම කෙනාම කතා කරන්නේ මගේ එක. මම නිල්ලඹ ඉන්නකොට මට ඉංග්‍රීසි බෑ. ඉන්න හරියක් ඔක්කොම සුද්ධ විතරයි ඉන්නේ. මාත් ගිහිල්ලා ওই ජැක්කේ ගහන කුප්පිය අල්ලගෙන ඉන්නවා. අනේ අහන හැම ප්‍රශ්නයක්ම මට අහන්න ඕනේ ප්‍රශ්නයක්. මට හැබැයි මට තේරෙන්නේ නැහැ ඉංග්‍රීසියෙන් අහන්න. දෙන උත්තරෙත් මට ගැළපෙනවා. දැන් නිකන් මට නඩුවක් නැහැ හැබැයි උසාවියේ ඉන්නවා මට තේරෙනවා මේ නඩු දැම්මේ නැතුවට මගේ නඩුව තමයි ඇහෙන්නේ කියලා. මං හිතුවා සුද්දන්ගේ නඩු වෙන જાතියවා කියලා. මං හිතුවේ ඒ දවස්. අනේ නෑ. තන්නේ ක්‍රම එකම තමයි. අපි ළඟ තියෙන්නේ කුප්පහිකමට තුප්පහිකමට බෙදා හදා ගන්න එක විතරයි. ඒ මොකද මේ වස්තු කොටු කරගන්නේ අපි තියෙන්නේ. මේක මගේ බුදලේ මේක මගේ කාර් එක මේක මගේ දරුවා කියන්නේ. ඉතින් ඒ ඒ පටුත්වය අපි හිතටත් බලපාන. හිතේ එහෙම මොකක්වත් නැහැ. ඒකයි මේ සාංගික ක්‍රමයේ සංඝයා හතට බුදුරජාන්සේ දේශනා කරේ අගත අනගත චතුසීස සගස දිනේ. පැමිණි නොපැමිණි හතර දිසාවෙන් පැමිණෙන සංඝයාට දෙන ලද්දක්. කැත නැතුව අනඳපන්. හැබැයි ජරා කරන්න නැතුව ඵලයක්. ගියන් එහෙම කරන්න බෑනේ. ඔය භූතලේ යන්නේ પરම්පරාවට. අපි නෑ අපි නම් මම දැන් ඔය ගහන රවුම හැටියට ඒ හැම තැනටම ගියාම හැම කෙනාම පුදුම විදියට මේ දන්නවා මේ ගමික සංඥාවන්සනාවක් කියලා ධර්මමගේ දේව කැපකාරයට තල කරනවා. ඉතින් අපිට තියෙන ස්තුති කරන එක විතරයි. හැබැයි ඒ වගේම අර තියෙන බඩු නරක කරන්න තු හරි ගසලා තියලා එන්න ඕනේ. ඉතින් එහෙම gedara කවට කරන්න බෑනේ. මොකද මේවා මගේ. ආන එහෙම නැතුව මේක මේ දැන් කුරුල්ල පාවිච්චි කරන හැටි බලන්න ගහකොළ මාළුව පාවිච්චි කරන හැටි බලන්න වතුර කිසි කෙනෙක් සීමා මායියාවල් මොකුත් නැහැනේ. තමයි පොදුවේ ඉන්න. අනේ පොදුවේ ඉන්න නම් අපි එක හිතින් ජීවත් වෙන්න කියලා හිතාගපු දවසේ කිසි කෙනෙක් ළඟට බයක් නැහැ. අමාරුවක් තියෙනවා කියලා කතා කරලා කියනවා මේමයි මම දන්නවා වාද පුද්ගලයා කියලා මට මේ අවශ්‍යතාවය තියෙනවා. දුන්නාමකෝ මට නැතුවමකෝ. එයාට තියනවනේ නොදී ඉන්න බෑ. ඉතින් ඒ විදිහේ මේ ඔක්කොගෙම සමාන හිතක් විශාල පවුලක් ඉතින් ධර්ම ඥාතිත්වයක් අපේ ළඟ හැදුනා නම් අද මේ ලෝකේ තියෙන වස්තු හොඳටම ඇති ලෝකයට. අද තියෙන ලොරෙන්ස් කව් එකේ තියෙන මිනිහ ඔක්කොම ගොඩ ගහගෙන ඉන්නව නැති මිනිහට උලා කණ්ඩවත් නැහැ. තියෙන මිනිහා නීතිය හදනවා අර නැති එක පාලනය කරන්න. කුණු හරපැත් තියෙන. මේ දේවල් ඔක්කොම සමසේ බෙදලා ගෙනන්සේ කියන නිසා උඟ දෙනෙක් හිතාගත්තා 1938 48 කාලේ මේ සමාජවාදී සම සමාජ කියන්නේ බුදුහමතුරු කියපෙක් කියලා. ආමුදුරෝ කෑවල අනුව හැම කොමියුනිස්ට් පක්ෂයකම නායකත්වයේ ආමුදුරෝ ගත්තා. මේක තමයි මේ කියන්නේ කියලා. ඒක පචයක්. ඒක නෙවෙයි. මේක මේ භාවනාවට ගිවිසිච්ච අය දැනගන්න අපි ඔක්කොම එක පවුලේ දරුවෝ වගේ ඉන්න. ඒකට කිසිම තකයක් නැහැ කිසි මේ මේ කුහකකමකුත් නැහැ ඉන්න පුළුවන්. ඒක එනවා. ඔය මේ වැඩේ දැන් මේ අහනවා මන්ද ඊගාට මොකද්ද කරන්නේ? මේකම අවුරුදු ගාණක් කර කර ඉන්න ඕනේ. කිසිම ප්‍රතිඵල අපේක්ෂාවක් තොරව මම ඉන්නේ දැන් මේ ගුරුත්වාකර්ෂණය නැති තැනක ජීවත් වෙන හැටි ඉගෙන ගන්න. දැන් ගුරුත්වාකර්ෂණය තිබුණොත් ඇලීමක් තියෙනවනේ බැඳීමක් තියෙනවනේ. දැන් ඊ අවකාශයට ගිහිලා ගුරුත්වාකර්ෂණය නැති තැනක ඉන්න හැටි ගුරුතකයිස් නැත්නම් මෙහෙම බඩු තියන්න බෑ. ඔක්කොම පා වෙනවා. යකඩෙන් බඩුව දාන්න ඕනේ කාන්දන් එක තියන්න ඕනේ. ඒ ගතිය තියෙනවා. නැතුව එහෙම ඉන්දියාප්පන් එහෙම කන්න බෑ ඉන්දියාප්පන් ණයෙන් යනවා. එහෙම කරනකොට සුස් කාල උඩට යනවා. ඒක අයිස්ක්‍රීම් එකට වගේ දාලා මේ ටියුබ් එක මිරිකන්න ඕනේ. එතකොට කටට යනවා. වතුර මෙහෙම වතුර බොන්න බෑ. ඔක්කොම පා වෙනවා. ඉන්දියාපන් හරිම විසයි. ආප්ප සම්තිං පිට්ටු නැති. ඒක බෑ. ඒ අමුතුකම ඉති ඒකට ගිහිල්ලා අපි ගුරුත්වාකර්ෂණය නැත්තනක ඉන්න පුරුදු වෙනවා කියලා හිතන්නේ. ඔය ප්ලේන් එක මෙහෙම කර්ව් එකක් ගහනකොට ඩයිව් එකේ විනාඩි තප්පර 30ක් තියනලු ගුරුත්වාකර්ෂණ නැති. සම්පූර්ණ ප්ලේන් එක පිනමක් ගන්නකොට. ඉතින් ඒකෙන් තමයිලු පුරුදු කරන්නේ අජට අවකාශයට ගියහම මෙහෙම වෙයි කියලා. ඒක මේ ලෝකෙදී ගන්න පුළුවන් අමාරු ඩයිව් එකදී විතරයි. බුදුජානනාචි අපිට පෙන්වනවා මේ වස්තු බහා වස්තු තණ්හාව නැති තැනක ජීවත් වෙන හැටි. හැමදේම තියෙනවා. හැබැයි මේ විදිහට මේ අර මේ law of attraction නෑ එතන. ඔක්කොම එකයි. යන්නේ ඒකේ යන්න ගියා නම් ඉතින් වෙනත් ස්වර්ගයක් කොමටෙයි. හැබැයි මේකට හුරු වෙන්න කල් යනවා. මොකද අපි මේ වස්තු ආසාව, තණ්හාව, මාන්නයට බැඳිලා බැඳිලා බැඳිලා හිත කුරුවල් වෙලා තියෙනවා. ඒක නැති වෙච්ච දවසේ මැරෙන්න ඉස්සෙල්ලා මේ ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් මේ ඒලියන් කෙනෙක් වගේ. මේ ලෝකෙට අයිති නැහැ. ඉන්න පුළුවන්. ඉතින් මේ දේ පුරුදු කරන්න කියලා මම කියන්නේ. මේක තව කාලයක් පුරුදු වෙන්න මේක ඇත්තටම ඒක තමයි අපේ ප්‍රകൃතිය. මේ දැන් ඉන්නේ විකෘතියක මේ තණ්හාවෙන් අපිව මේ පීඩා කරලා අපේ දෙමාපියෝ අපේ ඔළුවට විස බීජ දාලා අපේ ආර්ථිකයේ විස බීජ දාලා අපේ දේශපාලනච්ච විස බීජ දාලා මේ සෙක්ටේරියනිසම් හදලා මේක අපේ සිංහල බුද්ධ ආගම මේක අපේ බූදලෙන් ආපු දෙය කියලා ඉන් මැරෙනකොට ඔක්කොම ඉවරයි ඒක නිසා මේක පුරුදු කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට ගරු ස්වාමින් වහන්සේ අවසරයි walking meditation අද උදෑසන එළියේ තාරපාරේ සක්මන් කළෙමු පාද දෙකේ සීතල ගතිය, තෙත ගතිය, සීතල ගතියේ සහ තෙත ගතිය අඩු වැඩිකම් පතුලට හොඳින් දැනින. මෙසේ විනාඩි 30ක් පමණ සක්මන් කරන විට හදිසියෙම සිතට දැනුණා මේ සීතල තෙත ගතිය යනාදිය මම මනසෙන් ඇත්තටම දැනෙන්නේ දැනීමක් පමණයි කියලා. තව දුරටත් සක්මන් කරන විට මගෙන් බාහිරව දැනීම් දෙකක් මාරුවෙන් මාරුවට යන බව දැනිනි. කරුණාකර මේ පහදා දෙන්න. ඔබට නිදුක් නිරෝගී සුවය පතමි. මදි තොරතුරු මදි මොකද්ද මේ දැනුම් දෙකක් කියලා කියන අවසාන වාක්‍යයට මේ සාක්ෂි නැහැ. අත උසන කැමති නම් අපි නඩුව ගන්නව නැත්තම් කල්ලා. මොකද ඒ කියන්නේ අවසාන අවසාන වාක්‍ය කියවන. තවදුරටත් සක්මන් කරන විට මගෙන් බාහිර දැනීම් දෙකක් මාරුවෙන් මාරුවට යන බව දැනෙනවා. මොකක්ද ඒ කියන්නේ? දෙකක් කියන්නේ මොනවද? වම දකුණ දෙකද දෙක කියන්නේ? වම දකුණ තියෙනවා මේ කවුද ඇවිදින්නේ වගේ. ඔය ඒක නිකන් සාමාන්‍යයෙන් හිතනද මේ <clears throat> අපි මම ඇවිල්ලා සක්මන් භාවනා පුරුදු කරනවා. ඒකට ඔය කෙනෙක් මටත් ඉගෙන ගන්න ඕනේ කියලා ඇවිල්ලා සක්මන් කරනවා. සක්මන් කරනකොට ඒක වීඩියෝ කරනවා. ඊට පස්සේ වීඩියෝ එක ක්ලිප් එක දාලා පෙන්නනවා එයාට. මෙන්න බලපන් උඹ ඇවිදිනකොට කියලා. ඒකට මමම මයිදියා බලන් ඉන්නවනේ. ඉතින් ඒකට පේනවනේ මම මේ මම දැක ඒ ඒ දැක්ම මම දැක්කේ නෑනේ දැන් දකින්නවා වීඩියෝ ක්ලිප් එක වගේ. එතකොට මම මගෙන් දුරස් වෙලා මම බලනවා. ඒකට කියනවා මේ පරතෝ දර්ශනය කියලා. පරතෝ කියලා කියන්නේ මෙයා කරන හැටි මම බලන ඉන්නවා. දැන් මේක ඊට වැඩිය වෙනස් මම කරන හැටි මම බලන ඉන්නවා. මේ අනිත් අනත්ම භාවය විස්තර කරන බුදුරජාණන්සේ වචන පහකින් විස්තර කරන්නේ අනත්තතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ මමම වෙන එකෙක් වගේ බලනවා. ඉතින් මේක තමයි සයිකියාට්‍රික් අප්සෙට් යන්නේ මිනිසුන්ට. ඔය ක්සිසොෆීනියා කියලා කියන්නේ දකුණු මොලේ බලන හැටි වම් මොලේ බලන හැටි අතර කන්ට්‍රාස්ට් ඩිෆරන්ස් එකක් තියෙනවා අපි. දකුණු මොලේ බලන්නේ බොහොම අපි ඔක්කොම සමානයි. අපි ඊස්තටික් අපි ඔක්කොම මිනිස්සුයෝනි කියලා. වම් මොලේ නෑ. ඒක කොහෙද මිනිස්සුනේ? වම් සිංහල බුද්ධා මේක ඇවිල්ලා මේක පරංගියා ඒක අඩු කුලේ ඒක අරකයි මේකයි කියලා බෙදෙන එක දකුණු වම් වම් මේකෙන් බලන්නේ. ඉතින් මේ දෙක අතර මාරුව තේරුම් ගන්න බැරි එකකට පිස්සු. වර එක මෙයා සහෝදරෙක් වගේ පේනවා. වර එක මේක දෙමළා සිංහලයා පරංගියා කියලා පේනවා. දැන් මේ භාවනා කරන මේ දෙකම possible two options කියලා පෙන්නනවා. දෙකම වෙන්න පුළුවන්. මේකට වැඩිය මේක හතුරෙක් නෙවෙයි එකම දිහා බලන්න පුළුවන් ක්‍රම දෙකක් පරතෝ දර්ශනය සහ අභ්‍යන්තර දර්ශනය. ඉතින් මේක හොඳට බලනකොට පේනවා මගේ කය ඇවිද්දට මේක මම නෙවෙයි. දැන් මගේ කයේ හිත තියානින්න ඕනේ නේ මට හිටින්නේ නැහැ හිත දුවනවානේ. මගේ නම් මේක මගේ කයේම තියෙන්න eBay. එහෙම ගන්නෑ. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. හිත දුවනවා තමයි මොකද ප්‍රශ්නේ? කියලා මේ තමන්ගේ වැරදි ටිකටත් අනුකම්පා කරනවා. තමන්ගේ හොඳ පැත්තටත් අනුකම්පා කරනවා. ඒතකොට සිම්පති එක හැදෙනවානේ. මම බලාගෙන ඉන්නවා. තව කෙනෙක් ඇවිදින දිහා වගේ බලනකොට මම දිහාම බලන්නේ. අර රිලව මේක බලලා රිලව රණ්ඩු කරනවනේ ඒකත් එක්ක. දැන් මේක දැකලා රණ්ඩු කරන්නේ මේ මම බව දන්නවා. රිලව දැනගත්තොත් කොහොම හිටියේ? දැන් මම මේ කියන එක තේරෙනවද මන් දන්නේ. කණ්ණාඩියක් බලලා රිලව දන්නවා නම් මේකට විරිත්තනකොට විරිත්තන්නේ මමමයි. ඇතුලේ පේන්නේ කියලා. ඒක පරණ කතාවක් තියෙනවා ඔකට. ගමරාල එක දවසක් කුඹරක් කොට කොට ඉන්නකොට මේ දිලිසෙන ගලක් හම්බුණාලු. මිනිහා එකෙන් බලනකොට අකෝ අප්පච්චිගේ මූණමලු පේන. මිනිහා ඔය ඇතව නැත කරලා හොදලා ගිහිල්ලා ඉවරලා ඒක හොඳ පැතලි ගලක් අප්පච්චිගේ මූණ පේනවා. මිනිහා කොට්ටේ යට ධානයලා හැමදාම පුදිය ගන්න ඉස්සලා ඕක දිහා බලනකොට හාමිනේ දැක්කලු මේක මොකද්ද එකක් හොරෙන් බල්ලා පුදියන කියලා බලන්න මේ හොර ගෑණිගේ ෆොටෝ එකක් පේනවා. ටික දවසක් කාණ ගෙදර කචල්ලු දැන්. ගෑන මිනිහට ගන්නවා මිනිහා ගෑනට ගන්නවා. තේකක් කිල්ලුවට දෙන්නේ එන කචා. ඊට පස්සේ දෙන්නම තේරුම් ගත්තලු මොකක් කරේ අප්සෙට් එකක් තියෙනවා කියලා පස්සේ නඩුව අරගෙන ගියලු රාලාමි ගාවට. ග්‍රාම සේවක ගාවට නැත්නම් ගමේ කවුද කියන්නේ මුලාදෙන් මොකද බලව උඹලා මේ ගෙදර රණ්ඩු කරනවා කියලා කියන්නේ ඊට ගෑණිකවල බලන්න ස්වාමී මහත්තයෝ මෙච්චර ලස්සන අපි දීගානිට මේ අකා මේ වෙන ගෑණියක් තියාගෙන ඉන්නවා විතර මේක දිහා බැලලා තමයි පුදිය ගන්න කියලා බලපරවේ කියන්න මේ මගේ මගේ තාත්තගේ වුණ මම බලනකොට මොකද ඔය කියෝ කියලා මිනිහ මිනිහ වෙනලු ගෑනිට. කාමදේ කළ දීපේ වුණෝක මට කියලා බලන යකෝ මේ අකයපච්චිගේ රූපේනේ තියෙන. තොපට කොහෙන්ද මේ ගාමලේ? ඕකද ඒක රායසන්ත කර. රායසන්ත කරනවා කියලා මේක රායසන්ත කරා. රායසන්ත කළා මිනිහත් පුතිය ගන්නකොට මේක බල්ල කොට්ටයක් කියලා ටික දවසක් ගියාම ගම මාගේ වැලවලු රාලාමිගේ ගෑණි නීයකා මොකක්ද බලමුද උරියේල බලන්න හොර ගෑණියක ෆොටෝ එක ඊට පස්සේ කෝර්ලි මාත්‍ය කාට ගියා කෝර්ලි මාත්‍ය උගාක් නඩු අහගෙන ඉන්නකොට තේරෙනවා මෙතන තමයි ප්‍රශ්නේ දීපිය මොකද්ද කියලා බලන්න කිව්වොත් යකෝ මේ මගේ අපච්චිගේ ෆොටෝ එක කියලා ඌ තියාගන්න අන්තිමට රජ්ජුරුව දක්කම ගියාලු එක එකටුවක්වත් දන්නේ නැතුළු මේ පේන්නේ මගේ රූපේ කියලා කවදා හරි මේක මගේ රූපේ කියලා දන්නවනම් අපි මේ රණ්ඩු වෙන්නේ අපේ පරණ කර්මත් එක්කනේ. අපිට කවුරු හරි බයිනෝ. අපිට කවුරු හරි ගහනවා. ඉතින් අපි පරණ කරපු දෙයක් මේ. අපි හිතන්නේ නේ මේ මනුස්සයා මේ කොහෙද යනකම් මගේ ඇඟ හැප්පෙන්න හදනවනේ කියලා ඌට නීති උගන්වන්න හදනවා අපි. අපි දන්නවා නම් මේ කරගෙන එකම චක්‍රේ. ඒ නිසා මයි දිහා මම බලන එක තමයි ඒක ෂෝට් සර්කල් එක. ෂෝට් සයිකල් එක ඒ පේනවා මටම මම දැක්කොත් ඒක හරි අමුතුයි ඒ කියන්නේ අපේ හැබෑ නිවහනට අපි ගියොත් අපි අමුත් එක්ක වගේ අපිට පේන්නේ ඒ තරම් අපි පරිබාහිරව ජීවත් වෙලා තියෙන්නේ මම මාව දැක්කොත් ඒක මට අමුත්තක් කියලා නේ මේ ප්‍රශ්නයක් අහන්නේ මම කවදාකවත් මගේ දිහා බල්ල වැඩක් කරලා නැහැ මෙතෙක් කල් බැලුවොත් පේනවා පිරුණොත් ඒක පේන්නේ අමතර දෘෂ්ටි කෝණයක් විදිහට මොකද අපි ඒ තරම පරිබාහිරව ජීවත් වෙලා තියෙනවා කවදා හරි ඇතුළට එන්න පුළුවන් වුණොත් මැරෙන්න ඉස්සෙල්ලා අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් මම කවදාකවත් මේක දැකලා නැහෙනි. ඒ දැකලා නැත්තේ මොකද අපි ඒ තරම්ම ජීවත් වෙලා තියෙන්නේ බාහිර දේවල් එක්ක. ඉතින් නාසිසස් ඉස්සල්ලාම තමන්ගේ රූපේ දැකපුවම වතුරේ. ඊමණට හිතුවේ දේවංගනක් කියලා. කිස් කරන්න පාත් වෙනකොට දේවංගන නැති වෙනවලු. වතුර කැළඹෙනවනේ. ආයෙසරයක් අත දානවලු කිස් කරන්න. අත දානකොට දේවංගන නැති වෙනවා. ඌ හිතුවේම දෙවඟනක් කියලා. ඊපස්සේ මැරෙනකම්ම එතන ඉඳලා මැරුණාට පස්සේ ඒ මිනිය කොට දාපු තැන මල් පැලයක් ඇදලා ඒ මල් පැලෙට දැන් නාසිසස් කියලා කියනවා. තමන්ගේ පිළිඹුව මේ පේන්නේ කියලා දන්නේ නැතුව අපි හැමදාම රණ්ඩු කරනවා. මේ ලොකු පොතක් ලියලා තිනවා John Kabat-Zinn wherever you go there you are කියලා. අපි මේ හැප්පෙන්නේ අපේම පිළිරුවත් එක්ක. අපි කරපු කර්මත් එක්ක. හැබැයි අපි අල්ලපු ගෙස ගෑන්න බයි. හුණියම් කරලා ඉන්නේ. දැන් ආණ්ඩුවට බයිනවා. නැත්තම් වැස්සට බයිනු. අපේම කර්ම තියෙනවා. ඒක දකින්න පුළුවන් මේ පරතෝ දර්ශනේ වෙන දෙයක් වගේ මමම මම දිහා වෙන කෙනෙක් බලන්න ආසේ බලනවා. ඒක ආවට පස්සේ හිතනවා බුදුහාමුදුරුවෝ නොහිටියා නම් අපි මේ කණ්ණාඩි අපිට හම්බෙන්නේ නැහැ. මට ඒක දැස කන්න බැරි වුණා මේ රිට්‍රීට් එකට පස්සේ මම පහලෙකුට ආන්දරණ කිව්වම අද නම් මට කරන්න දෙයක් නැහැ. වැඩේ ඉවරයි ගිහිල්ලා ඉවර වෙන වැඩසටහන පොඩ්ඩක් ඉවර කරලා වරේ මට යන්න බෑ කියලා. යන්නෙම නැහැ. අකමැති යන්න. ඊට පස්සේ බැරි තැන කරන්න දෙයක් නැති කරුණු ගියා ගිහිල්ලා ඒගොල්ලෝ දැන් ඕගොල්ලෝ මේ ධම්ම යාමගේ රිට්‍රීට් එකට එන්නේ ඉස්සලා ගෙදරින් යන්නේ එදරින් පිට වෙන්නේ ඉස්සලා මුහුණ පීරගෙන කොණ්ඩේ පීරන කන්නඩියෙන් බල්ලනේ ආවේ. එද එළියට යන්න හදන්නේ. ඒක නිසා ඔකට මූණ බලලා නැහැ. දැන් ධම්මජීව හැමදේම කන්නාඩිය ඇතුළ පේන එක දැන්. මූණ පේන එක නෙවෙයි. දැන් ඔයගොල්ලෝ යනකොට යන්නේ වෙන කන්නාඩියක් කරන. ඒකෙන් පේනවා ඇතුළ කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ පිට විතරක් හදලා හරියන්නේ නැහැ. ඇතුළත් දැනගෙන ඇතුළත් මම කියන්නේ කවුද කියන එක දැනගන්න මේ කණ්ණාඩි බිම තියන්න එපා. ගෙදර ගිහිල්ලත් මේක දිගටම පාවිච්චි කරන්න කියලා කිව්වයි කියලා ඒ කට්ටිය ඉල්ලනවා ෂෝක් බණක් කිව්වා අපේ පහලේ කුටි හාමුදුරුවෝ. මූණ බලන කණ්ණාඩිය නෙමෙයි දැන් ඇතුළ බලන කණ්ණාඩිය ගන්නදී කියලා. ඒ නිසා මේ මේ කම්බිනේෂන් එක මේ වගේ මානසිකත්වයක් එන්න මේ වගේ ඇතුළත දකින්න කොහොමද වේලාව කලාව දිශාව පෙළ ගැහුනේ අන්නේ ටික නැවත නැවත දීලා මේක නැවත නැවත හිතවත් ගන්න. මේක හිතට වදින්න අරින්න බලන්න හැම වෙලාවෙම Taman දිහා බලන්න Taman අනුන් දකින්නාසේ. ඒ කියන්නේ පරතෝ සංකල්ප. පරය කියලා කියන්නේ අපි අනුන් කියන එකනේ. පරබල්ලා. ඒ ඒ වචනේමයි පාවිච්චි කරලා තියෙන්නේ පරතෝ වෙන කෙනෙක් Taman දිහා බලන්නාසේ කණ්ණාඩියෙන් Taman දිහා බලන්නාසේ විපස්සනාවෙන් දාලා බැලුවොත් අපිට අනු කෙනෙක්ගේ කිසි වැරද්දක් කවදාවත් දකින්න හම්බෙන්නේ නැහැ. Tamanගේ ප්‍රകൃතිය දකපු කෙනාට වෙන කෙනෙක්ගේ වැරද්දක් දකින්න බෑ. ඒ නිසා මේක දිනු කරන්න මේක අනුග්‍රහ කරන්න මේකට උදව් වෙච්ච යම් යම් පසුබිම් කාරණා තියෙනවනේ ආර්සන්න කාරණා තියෙනවා නැවත නැවත දීලා මේක වැඩි දියුණු කරන්න කියලා තමයි කියන්නේ. ගරු අතිගරු ස්වාමින් වහන්සේ පරයන්කේදී ආස්වාසය හා ප්‍රාස්වාසය දැනුණු විට ඒවා ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හෝ වෙන්කර හඳුනා ගැනීමට උත්සාහ ගැනීමේදී ආස්වාසය පිළිබඳ පැහැදිලි සාක්ෂි හමු වේ. එනම් ප්‍රාශ්වාසයේදී උඩුතල හා නාසයේ අග ප්‍රදේශයේ උණුසුම දැනීමයි. මෙම උණුසුම තීව්‍ර වී ඉන්පසුව අඩු වී යයි. පරයන්ක ආරම්භයේදී නම් මෙම උණුසුම ඊටාම අඩුවෙන් දැනෙන කාලය ආශ්වාසය ලෙස අනුමාන වශයෙන් සටහන් කරමි. ටික වේලාවකට පසු මෙම උණුසුමේ වැඩි හා අඩු බවක් අතර ඇති වෙනස අනුව ආශ්වාසයට හා ප්‍රාශ්වාසයට අදාළ කාල පරාස වෙන් කිරීම අසීරු වේ. මෙම අවස්ථාවේදී උණුසුමේ අඩු වැඩි බව වෙනස් වන අයුරු වෙත පමණක් හිත මෙහෙ මෙහෙවාගෙන යමි. ඉන්පසු අවස්ථාව අවස්ථා මාත්‍රේ යම් මද උණුසුම ගතියක් දැනි එය තවදුරටත් අඩුවන හෝ නොවන බව නැතහොත් වෙනස් වන බව නිවැරදිව හඳුනා ගැනීමට ඉතා අපහසු වීමයි. අපහසුමයි. ඇත්තටම මේ වන විට උණුසුමත් ඇද්ද නැද්ද යන්න පැහැදිලිව නැත. එවිට නැති උස්මක් ඇති බවට හෝ ඇති උස්මක් නැති බවට හිත විසින් කරන මායාවක්දයි බොහෝ වර සිටී ඇත. ඊයේ සාකච්ඡා වටයේදී රින් බෝල් එක භාවිතා කරගෙන සිදු කළ ඩිමොන්ස්ට්‍රේෂන් වලදී බෝල් එකෙන් නිකුත් වන නින්නාදය අවසන් වූ පසුවද සිත තුළ මද වේලාවක් එම රින් තත්ත්වය පවතින බවක් පෙනෙන්නට ඇත. මා මේ දන්වන්ට උත්සාහ කරන ශබ්දයේ මැකී යන අවස්ථාවේදී ඒ ශබ්දය නැතහොත් ශබ්ද මූල කොටගෙන හිත විසින් වෙන්වන මායාවක් දැයි සිතේ. මෙම ශබ්දය පිළිබඳ අත්දැකීම කලින් සඳහන් කළ උණුසුමේ වෙනස් වීම හා පැවතීම හඳුනා ගැනීමට අපහසු මොහොත මොහොතේ ඇතිවන තත්වයට සමපාත වන බව මට හැඟේ. මීට අමතරව පර්යංකයේදී බොහෝ විට මතුවන පැද්දීම ගෙවි යන විට පවතින විටද මෙවැනි මායාවක් සිත තුළ ඇතිවේද ඒ සිතේ මෙම කරුණු සලකා මෙම කරුණු ධර්මයේ සමග ගැලපා ගැනීමටත් අදාළ කමඨහන් පිරිසිදු කර ගැනීමටත් ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. මම උත්සාහ කරන්නම් මම හිතන්නේ ඇත්තටම කොමියුනිකේට් කරන්න පුළුවන් වේද කියලා. නමුත් ඕගොල්ලොත් උත්සාහ කරොත් අල්ලන්න ඉඩ තියෙනවා. අපි හිත තියලා තියෙන මොන අරමුණේද කියලා දන්නේ නැත්නම් අරමුණු රාශි වශයෙන් එනවනම් කාමච්ඡන්දයන් හිත තියෙන්නේ එක අරමුණකවත් ගෙවි යෑම දකින්න වෙලාවක් අපිට හම්බ වෙන්නේ නැහැ. අපි අරක වෙනකොට වෙන එකකින් වැහිලා ඉවරයි. ඉතින් හැමදාම අච්චාරුවේ තමයි ඉන්නේ. හැමදාම ෆ්ලක්ස් එකේ ඉන්නේ. ඒක නිසා එකක් වෙන් කරලා අල්ලගන්න කියනවා. එකක් වෙන් කරලා හොඳට උත්සාහ කරනට ඒකටත් ලාභ ලැබෙනවා. දැන් මේක මේ මේක දැන් බලන මේක මේකෙන් එක වෙනස මට පේනවා. ඉතින් එතකොට මට පේනවා මම කරපු ප්‍රයත්නයේ සාර්ථකව මේ මේකත් අරමුණක් තියෙනවා මේක මේකෙන් වෙනස් කියලා. නමුත් හොඳට බලනකොට ටික වේලාවක් යනකොට මේ බලාන හිටපු අරමුණේ තියෙන නයිසර්ගික ලක්ෂණ ආකාර සංඨ ආකාර නිමිටි ಉದ್ದೇಶ සටහන් ගෙවෙන්න පටන් ගන්නවා. ගෙවෙන්න පටන් ගන්නකොට ආයසරෙන් මේ දෙක සම වෙනවා. ඉතින් එතකොට හිත කන්ෆියුස් වෙනවා මේ වෙන් කරලා හඳුනාගත්ත දේ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්කම පෙන්නලා තව ටිකේ වෙන් කරලා හඳුනා ගන්න බැරි බව වෙන් කරනවා. බැරි බව පේන්න පටන් ගන්නවා. ඒතර වෙන් කරලා දැකපු නිසා තමයි වෙන් කරගත්ත ගණ්ඩ උදව් කරපු සාධක සාක්කි නිමිති ಉದ್ದೇಶ බලාහන ඉන්නකොට ගෙවෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ගොඩක් එක මේ වැඩේ කරන්න බෑ එකක් ගන්න. ඒක වෙන් කරලා ඒකට මේකේ නයිසાર્ගික ලක්ෂණ ඒකටම ආවේනික ලක්ෂණ බලලා ඒකෙන් බලා එනකොට ටික වෙලාවකින් ඒ ලක්ෂණයකින් නැති වෙලා යනවා. ඉතින් මේක මායාවක්. ඒ මායාව මේක සංකල්පයක්ද දැන් මම දකින්නේ ඇත්තට මේක තියෙනවයි කියලා බැලුවට ඇත්තටම ඒකද තියෙන්නේ වෙන එකක්ද කියන මේ මායාවට ගියාම ඒක කොහොමඩක්වත් වෙරිෆයි කරන්න පුළුවන් තැන ඉඳලා වෙරිෆයි කරන්න බැරි තැනට යනවා. මෙන්න මේ වෙරිෆයි කරන්න බැරි තැනට ගියාට පස්සේ ඒක සයන්ටිෆික්ද මිස්ටික්ද කියලා හිතන්න බෑ. ලක්ෂ වාරයක් මේක කරලා බලත. ඒ කොයි තැන කෙරුවත් ඔතන ඉවර වෙන්නේ. ඉතින් එතෙන්ද ගියාට පස්සේ තේනවා දැන් මේකේ මනසේ මායාවක් තියෙනවා. එතකොට අර වෙන් කරලා හඳුනගන්න පුළුවන්කමත් මනසේ මායාවක්ද? එහෙනම් ඒක ගෙවි යනකොට විතරද මනසේ මායාව මතුවෙන්නේ කියලා බැලුවොත් බුදුන්සේ සඳහන් කරලා තියෙනවා මේ දෙක වෙන් කරලා හඳුනගන්න එක තමයි මනසේ ප්‍රධානම මායාව. මේ දෙකේම තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන විතරයි. ඒක මේ එකක් කියලා වෙන්කොට හඳුනන්නේ ඒක මේක නෙවෙයි. me and not me තමයි මනස කරන ප්‍රධාන මායාව. ඒකට තමයි මේ වර්ග ભેදවාදය ඇති වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි මමයා කියන කුඤ්ඤ ගහ ගන්න තැන හැදිලා තියෙන්නේ. ඒ නිසා මම මේ මේ මම නෙවෙයි. මේ දෙක අතර ඇත්තරම බැලුව ස්වභාව ධර්ම වෙනසක් නැත්තේ නෑ. මේ දෙක අතර කැපී පේන වෙනසක් නෑ. මේකේ තියෙන්නේ හතර මහා ධාතුන්මයි. මේකේ තියෙන හතර මහා ධාතුන්මයි. හතර මහා ධාතුන් දන්නේ නෑ. මම ඉන්නේ අරයා ගෑංගේද මෙයා ගෑංගේද පණ තියෙන එකද නැති එකද ලොකු එකද පොඩි එකද කියලා. ඉතින් මෙවැනි හතර මහා ධාතුන් තුල සම සමාජයක් තියේදී අපි මේක වෙන් කරන මේක සිංහල බුද්ධ ආගමයි මගේ බුදුලේ කියලා කිව්වට පස්සේ පිස්සු හැදෙන්නේ නැත්තන්නේ බුදු වෙන්නේ තියෙන්නේ. පිස්සු ඩබල්. පිස්සු හොඳ එකයි. ඉතින් අපේ ලොකු සාංශ කියනවා හතර මහා ධාතුන් මේ තරම් අතර වෙනසක් නැතුව මුර්ර ගාලා කියද්දී අපි මේක මේක මේක මේක නෙවෙයි කියලා වෙන් කරන්න මේ මනසේ විඥානේ මායාව නිසා නිසා දේවල් ගෙවිගෙන යනකොට concept එකක්ද reality කියන එක නෙවෙයි අන්තිමට මේ පේන දේත් concept and reality එකක්ද කියන තැනට යනකම් කටුකුරුන් දේශාංශයේ concept and reality කියන පොතේ ලස්සනට විස්තර කරලා පෙන්නනවා. ඒක අල්ලන්නේ අපි ගෙවෙන වෙලාවේදී concept එකක්ද reality එකක්ද කියන හිතට වැටෙන පළවෙනි සැකමුසු තැන හරහා ඊට පොඩ්ඩක් හොඳින් තියෙන වෙලාවේ ඊට පොඩ්ඩක් හොඳින් තියෙන වෙලාවේ ඊට එහෙම නැතු concrete වශයෙන් මේ ද්‍රව්‍ය තියෙන වෙලාවෙත් අර concept and reality කියන මායාව මෙතන නැද්ද කියලා බැලුවොත් හිතන්නත් බය හිතෙනවා. මොකද එතකොට මමයාට පදනම ඇඟිල්ල ගහගන්න තැනක් තියෙනවා. මමයට පිහිටන තැනක් තියෙනවා. මොකද අපි දැන් මමයා පිටලා තියෙන්නේ නිශ්චල චංචල වස්තු මතනේ. මගේ බූදල් මතනේ. ඔක්කොටම තියෙන මේ වගේ සීමාවක් මරියාදාවක් නැති තැනක්. ඉතින් මේ ටික නෑ සමත භාවනාව උගන්වන්නේ. මේ ටික උගන්වන්නේ විපස්සනා භාවනාව විතරයි. හැබැයි මෙතෙන්ට යන්න සීල සමාධි දෙකම තියෙන්න ඕනේ. මේ මත විපස්සනා කරන්න යනකොට මේ අපි මේ දේශ සීමා අරගල හදාගත්තට මායිම් මරියාදාවල් හදාගත්තට එහෙම එකක් ස්වභාවේ නැහැ. ඒක නිසා මඩල් දුවේ සින්දුවක් තියෙනවා. වැට කොටු බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලෝක. ඒ ලෝකෙට යන්න එන්න යාළුවේ කියලා කතා එන්නේ නැහැ. මොකද අපේ දේ මං හොයාගත්ත දේ මගේ බූදලේ අර පොඩි එකක් අක්කා කරලා ඒක අක්කා ටික උඩ මෙන්න කැමතිනේ රස්නේ හින්දා සීතල වුණාට පස්සේ නම් අම්මට කෑ ගහන ඕම් බලපන් මේක ගඳයි මේක සීතලයි අයින් කරපන් කියලා. කක්ක කරගත්ත ගම. චූ කරගත්ත ගම. ඒක තල තල ඉන්න තියෙනවා ඊට වැඩි දෙලි. ඒ නිසා අපිත් කියලා වැටකොට බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලෝක. ඒ ලෝකෙට යන්න එන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. අපි කියනවා අම්මා මුත්තා කිව්වත් ඒ උපයාගත්ත දේ දාලා නම් මරණේ ජීවත් යන්න කැමති නෑ. ඒකත් දරුවට බුදලේ ලියලා දීලා තමයි මැරෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සීමා මරියාදවල් නැතිවීම තියෙන්නේ වස්තුවක් ගෙවෙන තැනදී තමයි අල්ලන්න පුළුවන් ගොරෝසු මනසට හැබැයි වස්තුව ද්‍රව්‍යයක් වශයෙන් පේනකොට වේදනාවක් වශයෙන් සංඥාවක් වශයෙන් සංස්කාරයක් වශයෙන් ඒ කිසිම තැනක සීමාවක් නැහැ. ඒ සීමාවල් නැති බව තේරුම් ගත්තට පස්සේ මම යට ඇඟිල්ල ගහගන්න තැනක් නැහැ. තණ්හාවට මාන්නයට ඇඟිල්ල ගහගන්න තැනක් නැහැ. ඉතින් ඒක ඇත්තටම හුදු තර්කණයක්ද? අත්දැකිය හැකි එකක්ද කියන එක ඔයක වගකීම තම තමන් බාරගන්න මේකට උත්තර දෙන්න බැරි තැන තමයි ඔය සද්ද තරංග ඉවර වෙන තැන හුස්ම ඉවර වෙන තැන ඒක concept එකක්ද reality එකක්ද කියලා හොයන්න පටන් අරගත්තොත් ඒ ඇතුළට බහින බැස්මට අපි ආර්ය පරිශ්‍රණය කියනවා. බාහිරේ ක්වොන්ටම් ෆිසික්ස් වල ඒක දැන් එතෙන් ඇවිල්ලා තියෙන විද්‍යාව. ඒක බාහිරේ පෙන්වන්න පුළුවන්. නමුත් ඇතුලෙන් තමයි මේ කරන එක. ඒ නිසා මේක ලක්ෂ වාරයක් යන්නේ. කියලා බලන්න මේ හිතවිල්ලක්ද හිතලුවක්ද එහෙම නැත්නම් ඇත්තටම මේක රූපයක් වේදනාවක් සංඥාවක් වශයෙන් කැලැප්ස් කියලා කියන්නේ වට්ටලා වෙන් කරලා අඳුරන්න පුළුවන් දෙයක්ද හරියට මේ ඇඟිල්ලේ මේක සුළඟිල්ලේ අග මේක වෙදගිල්ලේ අග මේක මැදගිල්ල මේක දබරගිල්ල මේක මහපටැඟිල්ල කඩ මෙතනින් ඇල්ලුවොත් පහම අහුවෙනවනේ මේක එකක් අල්ලනට වැඩිය බුදුජානක කියන්නේ මෙවුව මේ අල්ලලා ඉන්නේ නැතුව මෙතනින්ම අල්ලන්න අල්ලපුවට පස්සේ පෙනේ සියල්ලම එකයි එක සියල්ලයි කියලා. අන්න ඒක තමයි ඔය concept and reality කියන එක තැන තියෙන්නේ. අපි ඒක තව ටිකක් භාවනා කරලා බලමු. අතිගරු ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙනස් මේකේ තුන තුන් කොටස තියෙනවා ඒක වෙන වෙනම කියන්නේ. පරියංක භාවනාව උදෑසන පෙර දෙදින මෙන් නොව අද ඊතා ඉක්මනින් වන් නාසිකාග්‍රයට සිත ගෙන ඒමට හැකි විය. සෑහෙන වේලාවක් හුස්ම රැල්ල උඩු තල්ලේ වදින ආකාරයෙන් ආශ්වාසයේදී නැවතත් ප්‍රාශ්වාසයේදී නාසිකාග්‍රය උඩු තල්ලේ නෙවෙයි ළමයා උඩුතල්ලේ වදින ආකාර වදින ආකාරයක් නැවත ආශ්වාසයේදී නාසිකාග්‍රයේ උඩු තොලත් අතර ප්‍රදේශයේ නතර වන ආකාරය. තොල තමයි තල්ල කියලා කියවන්නේ. ඒ <laughs> දීලා තියෙන එහෙමයි සර්. මට මට දීලා තියෙන කොලේ තියෙන උඩු තොලේ කියලා. Carbon copy. ඒක නහය උඩු තොලේ. නහය. ආයෙනම් මෙයාට හරි එන මට වැරදිලා. එහෙනම් චන්නට හරි. මට දීලා තියෙන කාබන් එක වැල්ල තියෙන උඩු තොලේ කියලා වගේ. ඒ තෝල් කෑ සවුත් වේ තෝල් කෑ මේ නඩුවේ තියෙන දේවල් වලට හිත නරක කරගන්න. එහෙම බෑ තෝල් කෑ තියෙන්නේ කියන දේවල් මාරු කරන එක විතරයි. වයත නේ ඒ කඳුළු එන එක තහනම් මේ මේ තෝල් ගෑද තෝල් ගෑද කඳුළු හැමත් බොලින් දැන් කියන්නේ පෙරදින මෙන්ම නොව අද ඊතා ඉක්මනින් වම්නාසිකාග්‍රයට සිත ගෙන ඒමට හැකි විය සෑහෙන වේලාවක් හුස්ම රැල්ල උඩු තල්ලේ වදින ආකාරයත් ආශ්වාසයේදී නැවත ප්‍රාශ්වාසයේදී නාසිකාග්‍රයත් උඩු දොලත් අතර ප්‍රදේශයේ නතරවන ආකාරයත් බැලුවෙමි. විනෝදයට මෙන් හුස්ම රැලි ගණන් කෙරුවෙමි. හුස්ම රැලි හැම විටකම කෙටි බවත්, ඊට අඩුවෙන් දිග හුස්ම රැලි ඇතිවන බවත් දුටුවෙමි. ඒ අතර වෙනත් සිතුවිලි පැමිණියද ඊට ඉක්මනින් සිත මූල කර්මස්ථානයේට, ඒ කියන්නේ උණුසුම් හුස්ම රැල්ල වදින පිටවන නාසිකාග්‍රයට පැමිණි බව දැක්කෙමි. විටක ආශ්වාසයේදී සිත පිටගොස් එම හුස්ම රැල්ලේම ප්‍රාශ්වාසයේදී සිත නැවත පැමිණේ. මෙසේ සතුටින් භාවනා කරමින් සිටින අතර එකවරම හුස්ම රැල්ල පැතිරෙනවා අත් විඳින් විඳෙමි. එකවර නාස්පුඩු දෙකෙන්ම හුස්ම රැලි ශරීරයට ඇතුළට එන බවත් නාස්පුඩු දෙකේ දෙකෙන්ම හුස්ම රැලි පිටවන බවත් දැනිනි. නාහයට නිදහසක් දැනිනි. ශරීරයට සැහැල්ලු බවක් දැනිනි. මුහුණ සිසිල් විය. මේ සියල්ල අතරේ ඊට පහසෙන් වැටෙන හුස්ම දිහා බලා සිටියෙමි. සිතට මහත් අවදි බවක් දැනිනි. දැන් කුමක් කරම්දයි සිතුවෙමි. තවදුරටත් හුස්ම මොකද වන්නේ යයි බලන්ට සිතුනි. පළමු වරට භාවනාවෙන් නැගී සිටීමට සිදුවීම ගැන ඉතා සියුම් කම්පාවක් ඇති විය. නැවත නාස්පුඩු දෙකෙන්ම ඇතුල්වන හා පිටවන හුස්ම නිරීක්ෂණය කළෙමි. ඉන්පසු ඇතිවන හැම චිත්තක්ෂණයක්ම අකුසලයට හරවා නොගැනීමට උත්සාහ කළෙමි. බොහෝ විට සාර්ථක විය. ඊට පස්සේ තියෙන සක්මන් භාවනාව ගැන. සක්මන් භාවනාවේ සතිය පිහිටවීම වෙනදාට වඩා කාර්යක්ෂම වී තිබේ. සම්පූර්ණයෙන්ම යටපතුල් පොළව ස්පර්ශවන පාදයට සෑම විටම සතියේ ප්‍රමුඛත්වය හිමි වේ. විලුඹ සිට මාපට ඇඟිල්ල දක්වා ක්‍රමයෙන් යටිපතුලට පොළවේ ස්පර්ශවන විට දනහිස් දනහිසේ සහ උකුලේ චලනය නිරීක්ෂණය කළෙමි. එකවර ආශ්වාසය හා ප්‍රාශ්වාසය පිරිපුන්ව ප්‍රකට වේ. සිත තවමත් කය තුල යයි සිතා සතුටු වී නැවත යටිපතුලේ චලනයට අවධානය යොමු කෙලිමි. පසුගිය දින දින දෙදින තුල පාද චලනයේ පිළිබඳ සක්මන් පාද චලනයේ පිළිබඳ සතිමත් වීමේදී සම්පූර්ණ චලනයේ දිහා බැලීමට බොහෝ හිමින් සක්මන් කළ යුතුය. අද මදක් වැඩියෙන් සක්මන් සිදු කිරීමෙන් සිටිද්දී සක්මන සවිස්තරව නැරඹිය හැකි විය. සක්මන තුල ඒකාකාරී බවක් දකිමි. එහෙත් අවදීන් පාද චලනයේ නිරීක්ෂණය කළෙමි. පාදයන් බිම තබන විට සහ එසවෙන විට ඇතිවන සියුම් ශබ්ද ඇති වී නැති වී යන බව දැක්කෙමි. ඊට පස්සේ ආයම පරියන්කේ 2 3යි කියලා තියෙනවා. ඊයේ රෑ සිට මේ වනතුරු කළ පරියන්ක විවිධාකාර අත්දැකීම් වුවද එකකට එකක් සම්බන්ධ වේ. දෙවන පර්යංක භාවනාවේ පය තුල උපරිම වේලාවක් සතියෙන් සිටීමට හැකි විය. නාස්පුඩු දෙකක් තුලින් එන හුස්ම රැල්ල ශ්වාසනාලය තුලින් යන සැටි උදරය පිම්බීම හැකිලීමත් එක හුස්ම ධාරාව තුල දුටු වෙමි. මෙසේ දකිනා බොහෝ විට සිත නිදි නොනිදි තත්වයකටපත් වේ. එක්වරක් පමණක් නිින්ද එනවා දැක අවදීන් සිටීමට හැකි විය. එවර සිත තුල සහ කයෙහි නිරූල් චංචලන නොවන ස්වරූපයක් දුටු වෙමි. තුන්වන පර්යංකය තුල වැඩි වේලාවක් යන්ට පෙර දැඩි දැඩි පිටේ වේදනාවක් ඇතිවිය. නැගිටින්ට සේ සිත්විය. නොරිසුමක් දැනිනි. එහෙත් ඔබ වහන්සේ පැවසූ පරිද්දි මේ මාගේ අකුසලයක් යයි සිතා මේ පැයේ අවසාන තප්පරයේ හෝ හුස්ම රැල්ලට සිත සතිමත් කිරීමට අදිෂ්ඨාන කර ගතිමි. පුදුමයක වේදනාව නැතිවිනි. ඊතා තුනී හුස්ම රැල්ලක් එල්ලීමට හැකිවිය. සිත නැවත නැවත ආ බව එමගින් දැනගතිමි. මෙසේ කීප විටක් නොරිසුමක් නොරිසුමක් ඇති වුණද මගේ ශරීරය ආසනය උඩ යයි සිතා සිත හදාගතිමි. කමඨහන් වார்த்தාව සංක්ෂිප්ත කිරීමට උපදෙස් ලබා දුන මැනවි. මෙම වැඩසටහන සංවිධානය කළ සැමට උදව් කළ සැමට භවයේම නිර්වාණය අවබෝධ ලැබේවා. දීර්ඝා වහන්සිට දීර්ඝායු ලැබේ. ලැබු මේ භවය තුලම නිවන් දොරටු විවර වේවා. මෙයාගේ බලනකොට පේනවා අපි හරි විසිතුරු දේවල් කරමින් කරමින් ඇවිල්ලා බලනකොට බුදුජානනාංශයේ අවධාන නිගමන වාක්‍යයක් තියෙනවා. සතාධිපතිය සබ්බේ ධම්මා කියලා. ඔබ සත්‍යමත් උනත් නැතත් කොයි වෙලාවෙත් ඉන්නේ සතියෙන් තමයි කියලා. භාවනා කෙරුවත් නැතත් බණ අහලා තිබුණා නැතත් ඉන්නේ සතියෙන් ඒක ගරු කරන්නේ නැති නිසා අපි නන්නත්තරයි. මේ සතියේ සහජාසෙම අපි ළඟ තියෙන එක ඒකට මුල් තැන දීලා ඉන්නකොට අපි ආගමානුකූල චරිතයකට ධර්මානුකූල චරිතයකට ලොකු සතුටක් ඇති වෙනවා. නිසා සතිය කියන එක කාටවත් අඳුරලා දෙන්න දෙයක් නැහැ. සතිය කියන එක ජම්මලාභයක්. අපිට ඒක ප්‍රමුඛතාවයේ දෙන්නේ නැති අපේ ජඩකම නිසා. අපේ පාහර ගතිය නිසා. අපේ තුප්පහි ගතිය නිසා. අපේ වංචනික ගතිය නිසා. චපල ගතිය නිසා. අහිංසකව මේ සතියට මුල් තැන දුන්නා නම් ඉතින් බුදුරජාණන්සේ ඒකට කියනවා සතාධිපතිය සබ්බේ ධම්මා මහන්නේ බල දැනගත්තත් නැතත් හැම වෙලාවෙම සතිය අධිපතිකම් කරනවා. ඉතින් ඒකට අපි අර ඡා ඡායක දෙන එක විතරයි කරන්නේ. අපි ආය ඡාමන් කරනවා. ඊට පස්සේ සියල්ලම සතුටින් සමාප්ත වෙනවා. මේ ඥානපෝණික හඳුරේ ඒකට එකක් ලියලා තියෙනවා. අපි බුදුහාමුදුරුවෝ කියපු විදිහට හරි ගමන ධම්මජීවහාමුදුරුවෝ කියවට හරි ගමන්නේ කවුරු හරි කිව්වට සතිය මුල් තැන දුන්නොත් පුටුව දුන්නොත් සතිය කවදාවත් පුටුවෙන් බහින්නෙත් නැහැලු අය. ඉත්තෑයකට කබල්ලායගෙන ගිහිල්ලා මුත්තා බලනවාන් කිව්වා. අපිට තියෙන කොහොම හරි කරලා ඌ ගිහිල්ලා ආසනේ උඩ තියෙනක විතරයි ඊට පස්සේ ඌ දන්නවා බලේ පවත්තන හැටි. ඒ නිසා අපි ඒක නොදුන්නා නම් ජීවිතේ පල්. දුන්නා නම් ජීවිතේ මල්. ජීවිතේ මල් අපි විහිං පල්. දැන් මේ নানা ආකාර දේවල් වලට හිත දීලා වස්තු භූගෝලටයි දරුවෝ දරුවන්ටයි රාබර සත්කාර සීලෝකෝලට සතු මුල් සතියේ මුල් එකට දාලා කොයි විලාකාරයේ සතියයි මුල් තැනදී කියලා කිව්වනම් ඉදිරි ටික ඔක්කොම සිද්ධ වෙනවා. ඒ නිසා රචනයේ ඉස්සරහට එනකොට කෙටි වෙනවා අහන්න දෙයක් නැහැ. ඔය විස්තර සහිත කියපදේ බොහෝම කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්. එතකොට ඉතින් අපේ වෙන්න ඕන දේ සතියින් වෙලා තියෙන නිසා මොන දේ කරත් සතියේ මුල් තැන දීලා කටයුතු කරන්න රචනෙත් සතියේ මුල් තැන දීලා ලියන්න පුරුදු කරන්න. ඒතර බොහෝම කෙටියෙන් short and sweet short to the point කතා කරන්න පුළුවන් වෙනවා. දැන් මේ වෙලාවේ ටිකක් ඉතින් කමක් නැහැ පැයකමාරක් ගත්තනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එනිසා හරියටම වෙලා බලන්න ඕනේ. අපි ටිකක් ඒ වෙලාවේදී ඉතින් ওই ටික සින්දු පුරුදු වෙන වෙලාවේ දිගට දිගට සින්දු කියන්න හරිනවා. පුරුදු වෙලා ස්ටේජ් එක නැගකට පස්සේ හරියටම එන වෙලාවට ගන්න ඕන මයික් එක සින්දුව කියන්න ඕනේ තියන්න ඕනේ. ඒ ඔකෙස්ට්‍රා එක යනකොට පුරුදු වෙන හැටි මේ වෙලාව තියෙන්නේ. ඒකට අපි සමාව දෙනවා. මේක තමයි මට <coughs> කියන්නේ මම ඊයේ පොරොන්දුනේ මේ කියවන්න පුළුවන්. දැන් කවුරු හරි එක්කනම් බැනුම් ගන්න එකක් නැහැ. ඒක මම මගෙන් ගන්න විනාඩියක් වැඩිපුර ඈ. හැම අකුරක්ම කියවන්න ඕනේ. නෑ. වොලියුම් එක පොඩ්ඩක් වැඩි කරන්න හරි. My favorite part of the Satipasana program was the increasing and decreasing sounds. It helped me understand many topics. Some of the topics were, some of the topics we covered was how we can easily brush off the simplest of things, such as breathing, such as breathing. We are always enriched by life, and it can always throw a curveball Sometimes our thoughts can take over the basic tasks of life. We need a time to relax and concentrate. You might not even notice that our breathing has a start, a peak, and an end. We acknowledge our breathe, our breath in the mm, middle. Middle when the sound happens, we see only the peak sound, but never see the beginning. end. exactly in the breath, we see only the peak. We never see the beginning and the end. They are completely covered with thoughts. So you have to be very patient just to see the rising breath and the disappearing breath. For that, this uh, mind, uh, the singing bell is helpful. So, uh, Amasi Arachi. අවුරුදු 11යි. 6යි පන්ති ළමයි. ඒක දුන්නාට පස්සේ ඒ සද්දේ ඇති වෙලා නැති වෙන හැටි හුස්මක් ඇති වෙලා නැති වෙන හැටිද රිලේෂන්ෂිප් එක පෙන්නලා අපි කොච්චරක් we missed the bus the thinking කරදරේ නිසා මේ වගේ දෙයකින් ඒ හුස්මක වුණත් අගයි මුලයි <clears throat> දෙක බලන්න යනවා නම් කොච්චරක් අපි ටොපික්ස් වලට අපි හිත විවෘත වෙනවද ස්වභාවයට හිත විවෘත වෙනවද කියලා ළමයට පුළුවන් විදිහට ඔය ලියලා තියෙන විදිය. ඉතින් ඒකෙන් අපි අද ධර්ම සාකච්ඡාව නිමාතනේ පොඩි කාගේ ලියුම ගැනද? මේ තාක්කල් කරපු සාකච්ඡානුව මට පොඩි ඩවුට් එකක් ආවා. ඉස්සල්ලාම මම භාවනා කරනකොට පටන් ගත්ත කාලේ හුස්ම නාසාග්‍රේ හුස්ම ආස්වාස් ප්‍රාස්වාස දීර්ඝ ලෙස දැනෙන්න පටන් ගත්තා. ඒ කාලේ මම මට තේරුණා ගොරෝසු ආස්වාස ප්‍රාස්වාසය හැබැයි කිසිම වෙලාවක අගවත් මුලවත් දැනුන්නේ මං අගයි මුලයි හොය හොය වගේ හිටියේ ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ආස්වාස ප්‍රාස්වාසය පිම්බීම හැකිලීමට මාරුණාම මට සාමාන්‍යයෙන් බවුන්ඩරිස් සාමාන්‍යයෙන් දැනගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ආයත තව ටික කාලයක් යනකොට පිම්බීම හැකිලිම කොට කොට වෙන්න පටන් ගත්තා. කොට වුණාම එකපාරට ගිහිල්ලා එක තැනක නවතිනවා. ආස්වාසයේදී ප්‍රාස්වාසයේදී තැන් මේ දෙකේම. ඒතර මම හිතුවා මේක තමයි අවසානය කියලා. නැවතුණාම. ඊට පස්සේ දැන් ඊයේ ස්වාමින් වහන්සේ මට තේරුණ විදිහට ස්වාමින් වහන්සේ එක්ස්ප්ලেইন කරා අර බෙල් කර්ව් එකේ එතකොට මට තේරුණේ දැන් ගොරෝසු තැන විතරයි අපිට තේරෙන්නේ ඒ ගොරෝසු තැන ඇවිල්ලා හම්ප එක කියලා. එතකොට ඒකේ මුලයි අගයි ඒ කියන්නේ තාම දැන් ඒ පින්තූරේ මම හිතුවම ඒ කියන්නේ තාම මුලයි අගයි මම දැකලා නෑ නේද කියන ඩවුට් එක මට ආවා. දැන් මම හිතුවේ මම අග දැක්ක කියලා. ආස් මේ පිම්බීම හැකිලිම කොට වෙනකොට එකපාරට ගිහිල්ලා නවතිනව තැනක ආයි දෙපැත්තෙම එක තැනක ගිහිලා නවතිනවා. ඉතින් මං හිතුවා ඒක තමයි අග කියලා. දැන් එතකොට දැන් ඊට පස්සේ පිම්බීම හැකිලිම නොතේරෙන මේකකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම දැන් ඒ කියන්නේ මුලයි අගයි දකින්න වෙන්නේ නැද්ද? ඒක සාමාන්‍යයෙන් අර එක දෙයක් අරගෙන විඹිම වේවා හැකලිම් වේවා ආස්වාස වේවා ප්‍රසවාස හොඳට අරගෙන බැලුවොත් මම ළමයට විස්තර කරේ මේ බෙල් ෂේප් කර්ව් එකේ මේ මේ කැලේ විතරයි අපිට දැනෙන්නේ වැටෙන්නේ. මේ මේකින් පල්ලහැට අපේ රිසෙප්ටිවිටි නැහැ. සෙන්සිටිවිටි නැහැ. ඉතින් මෙතන මුල විදියට ගන්නවා මෙතන අග විදියට ගන්නවා. දැන් මුලයි අගයි බලන්න ගත්තාම අපේ සෙන්සිටිවිටි එක වැඩි වෙනවා. ඒකට වෙන්දටත් වැඩිය මුල දකින්න පුළුවන් වෙනවා. වෙනතරත් වැඩි අග දක් ගන්න පුළුවන් වෙනවා. එnde end end end sensitivity එක වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩි වෙන්න පටන් ගත්තට කවදාකවත් datum line එකට යන්න බෑ. theoretical maximum කවදාකවත් reach කරන්න බෑ. හැබැයි හිටියට වැඩිය amazing විස්තර වෙන්න පටන් අර ගන්නකොට මේ පිම්බීම සහ හැකිලිම දෙක අතර වෙනස ඉබේම අතු වෙන අඩු වෙන්න පටන් ගන්නවා. ඔව් දැන් එතකොට පිම්බීම හැකිලිම තේරෙන්නේ නැති වුණ දවසට කොහොමද? ඒ කියන්නේ මේකෙන් වෙන්න ඕන වැඩේ වෙලා. අපි බලාපොරොත්තු වෙන වැඩේ එකක් අරගෙන ඒකේ මුලාග බලනකොට අන්තිමට පිම්බීම හැකිලිම ගත්තත් ආස්වාද ප්‍රසවාසය ගත්තත් කේන්තියක් තරහක් ආසාවක් ගත්තත් කොයි එකෙත් බෙල් ෂේප් කව් එකේ තියෙන්නේ. අපි අපි මේ හම්ප් එක විතරයි අල්ලගෙන මේ කතා කරන්නේ. ඒක 100ට දෙකක්වත් නැහැ මුළු ෆිනොමිනා එකෙන්. ඒකෙන් තමයි මේ නඩු ආන්නේ නඩු කියන්නේ සාක්ෂි දෙන්නේ පොරු පචයක් කියන්නේ. මුළු එකම දැක්කනම් තරහෙමුයි ආසාවේ දෙක අතර වෙනසක් නැහැ. පිම්බීම සහ ඇකිලිම අතර වෙනසක් නැහැ. ආස්වාද ප්‍රසාද දෙක අතර වෙනස නැහැ. මේ දෙකම එකටනේ යන්නේ. සෙන්සිටිවිටි එක වැඩි වෙනවත් අතරම අරමුණු දෙක තුනක වෙනස නැති වෙනවා. ඉතින් මනුස්ස මනසකට දරන්න බෑනේ මේක. ඔය ඇවිල්ලා තියෙන සැකේ අපිට උගන්වන්න බෑනේ ක්ලාස් රූම් එක බ්ලැක් බෝඩ් එකේ රේකී ක්‍රමයට කරන්න හරින්න ඕන. කරලා කියන්නේ හොඳටම අරමුණ දන්නවා කියන්නේ අරමුණ දන්නේ නැහැ කියන එක තමයි. ඒ ඉනාවේ. යමක් පිළිබඳ හොඳටම දන්නකොට ඒක නැහැ. යමක් පිළිබඳ දන්නේ නැහැ කියලා කියනකොට දන්නේ නැති මැට්ටෝ මේක තියෙනවයි කියලා මැරෙන්න කෑ ගහනවා. මේක තියෙනවනේ හැප්පෙන තරමට තියෙනවා ටිප් ඔෆ් ද අයිස්බර්ග්. ඒක තමයි රණ්ඩුව තියෙන. හොඳට බලපන්. හොඳට බලලා බලලා පිම්බීම හොඳට ස්ටඩි කරන යනකොට හැකිලිමත් ඒක ඇතුලේ තියෙනවා. ආස්වාදේ හොඳට ස්ටඩි කරන යනකොට ඒක ඇතුලේ මේ මේ ප්‍රසවාසයක් තියෙනවා. ඉතින් මේ දේවල් වෙනස තියෙන්නේ මේ ටිප් ඔෆ් ද අයිස්බර්ග් එකේ විතරයි. මුළු බර්ග් එක බලනකොට හොඳ නරක දෙක අතර වෙනසක් නැහැ. ලාභ පාඩු දෙක අතර වෙනසක් නැහැ. ජය පරාජය අතර වෙනසක් නැහැ. සුඛයි සපතයි හොඳයි නරකයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. බලනකොට බලනකොට අරමුණේ අනන්‍යතාවය නැතිලා යනවා. ඒක ඒක මල්ලෙන් ගහලා කරන්නේ. එක අරමුණක් කරන හොඳට මුල ඇත බලාගෙන ඉන්නකොට අර අනන්‍යතාවය කියන එක දන්නවද? ඩෙන්ටිටි එක. ඩෙන්ටිටි එක හිමීට ලූස් වෙනවා. අපි හිතන්නේ ඩෙන්ටිටි එක වැඩි වෙන්න ඕන කියලානේ. ඒක න ස්ටඩි කරනකොට එකක් අරගෙන ඒක ගැන හොඳට තේරුමක් ඒක වෙන්නේ මොකද්ද? ඒක හැම දෙයක් එකම ඩිසෝල් වෙලා යනවා. ඒ කියන්නේ merging with other මේක අර අර චිත්‍රේ ඔය පෙන්වන්නේ ඒක තමයි. මුල් එක බැලු බැලමට හොඳට එජ් එක තියෙනවා මාජින් එක තියෙනවා. ඈතට යන යන වගේ දෙයක් තියෙනවා. හැබැයි මිස්ටිෆයි. අන්තිමට එහාට ගියාට පස්සේ දෙයක් නැති දෙයක් අතර වෙනසක් නැහැ. ඒ නිසා එකක් කරන හොඳට ඉගෙන ගත්තොත් දෙයක් නැහැ කියලා තේරෙනවා. එකක්වත් නැතුව මේ දේවල් අල්ලන්න ගියාම එකක්වත් දන්නේ නැහැ. මැරෙනකම් අපි කැලි කැලි ටිකක් තියෙනවා. ඒ නිසා ඔක්කොම අල්ලන්න යන්න එපා. එකක් කරන එක හොඳටම ස්ටඩි කරන්න ඒක ඇතුලේ ලෝකෙම තියෙන. එකක් තියෙනවා කියන්නේ එකක් නැහැ කියන එක. නිකන් තේරුණා වගේ කියන්නේ මොන පිස්සුද මොඩියෙකුට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ ඔබ. තේරෙනවද? ඔව් කියන්න බෑ තේරෙන එක දෙක කියන්න බෑ. තේරෙන දේ නැවතත් කියන්න බෑනේ මේ මොකක්ද අපි මේ මේ සාකච්ඡා කරුවාට පස්සේ ඩවුට් එක නැති වෙච්ච ඇති. එකක් ගැන හොඳට දන්නවා කියලා කියන්නේ මොකුත් දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ BS කියලා කියන්නේ bullshit කියලා කියනවා. MS කියලා කියන්නේ more shit. PhD කියලා කියන්නේ pile deep and high or, or permanent head damage. ආ ඊට පස්සේ උගේ ඌට ඕකවල මොනක්වත් තේරෙන්නේ නැහැ. PhD කාර්යයට මෙතන ඉන්න ඇති සමා වෙන්න ඕනේ එහෙම ඉන්නවනම් මොකද මම මගට ගියා MS එකක් කරලා නතර කරා මම මට මගට යනකම් බැනුණා. ඒ PhD කරපේකට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. කොමන් සෙන්ස් ඇත්තෙම නැහැ. ඇයි එකක් කියන්නේ හොඳට දන්නවනේ. දන්නේ බුදුරජාණන්සේක අනිත් පැත්ත අල්ලලා කියලා තියෙනවා. අල්ලලා බලපෑ ඒක ඉවර වෙනකම් බලපම් බලපුවම හැමදේම එකයි. හැම දෙයකම තියෙන විනාශ වෙන ගතිය තියෙනවා, පෙළන ගතිය තියෙනවා. ඒකට කියලා ඩෙන්ටිටි එකක් නැහැ. පැත්තක් දැක්කොත් ඩෙන්ටිටි එක තියෙනවා. ට්‍රිප් ඔෆ් ද අයිස්බර්ග් දැක්කොත් ඩෙන්ටිටි එකක් තියෙනවා. හොඳට ස්ටඩි කරලා බලපුවම තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන විතරයි. ඒව හැදිරෙන ස්වරූපෙන් එක එක නම් දීලා තියෙනවා. නම ගලවලා දැම්මට පස්සේ තියෙන නිකන් ශක්ති විශේෂ වර්ගයක් විතරයි. එහෙම නැත්නම් චලන ගතියක් තියෙනවා. ඉතින් ඒක තමයි විද්‍යාවේ E mc2 කියන ෆෝමියුලා <clears throat> එක දාලා අයින්ස්ටයින් බේරුවේ. නමුත් C කියන එක දැන් සැකයට බාර වෙලා තියෙනවා. ආලෝකයේ වේගයේද තීර්ණාත්මක සාක්ෂිය කියන එක අයින්ස්ටයින් ගත්ත assumption එකක්. ආලෝකයේ වේගය එච්චරම මේ norm එකක් නෙවෙයි. ඒක වෙනස් වෙනවා. බුදුජානනාංශ කිව්වේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යමය වෙනවා, අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යමය වෙනවා. මේ දෙක අතර තියෙන concept එකක්ද reality එකක්ද කියලා කියන්න බැරි. අපි පටන් ගත්ත කියනවා ගත්තේ සැකයක් කියලා. ඒක කාටවත් නැති කරන්න බෑ. කරලම බලන්න ඕනේ. එකක් හොඳට බලනකොට වෙන්නේ ඒකේ borders, margin, merge ලා යන එක. ඉතින් ඒක අපි හිතනවා මේ හිත කරන මායාවක්ද කියලා නෑ. කිසිම දෙයක සීමා මරියාදාවල් නෑ. මේ ටිප් ඔෆ් ද අයිස්බර්ග් බලනකොට තියෙනවා. මුළු එකම බලන්න යනකොට මේ පටන් ගන්න end එකයි ඉවර වෙන end එකයි ඔක්කොම මර්ජ් වෙන්න පටන් ගන්න. ඒකට කියනවා ෆ්ලක්ස් කියලා. ඒකට කියනවා ස්වභාව ලක්ෂණ කියලා. අපි ගොජේ කියලා නමක් දාලා තියෙනවා. සාබුද්‍රජනසේ දාපු නම තමයි සන්තතිය කියලා. ෆ්ලක්ස් එක ෆ්ලෝ එකක් තියෙන. ඒ ෆ්ලෝ එකේ දැන් ඔය වැවලකට ගිහලා බලන්න එක රැලක් කියලා එකක් තියෙනවද කියලා. රැලි ගොඩාක් තියෙනවා. එක රැලක් වෙන් කරන්න බෑ. ඒක ඔහි එමේ පාවිවි පාවිවි තියෙනවා. රැලක් කියලා එකක් නැහැ. රැලි තියෙනවා. ඒ එකක් දිහා බලනකොට කර වෙනවා ඔළුව පිස්සු හැදෙනවා. ඔය ෆ්‍රිජ් ඔෆ් කප්ලා. පොත ලියන්න පටන් අරගන්න ඒකෙන් හො වැල්ලයිනට ගිහිල්ලා බලන ඉන්නවා. මේ ටාවෝ ෆිසික්ස් උකින මේ එක රැලක හටගන්මක් සහ එක රැලක අවසානයක් කියලා දෙයක් නැහැ හැම වෙලාවෙම රැලි තියෙනවා. ඒකෙන් තමයි ෆිසික්ස් විස්තර කරන්නේ. ෆිසික්ස් තියෙන්නේ මාජින් තියෙනකන් විතරයි. ඒකෙන් මේකේ වෙන්වීම තියෙන තාක්කල් ෆිසික්ස් තියෙනවා. මාජින් නැත්තම් ෆිසික්ස් ඉවරයි. ඒ නිසා භෞතික බුදුන් දෙපටන් අනේ කයෙන් වේදනා සංඥා සංස්කාර වලට යනකොට ඕක තව ලස්සනට විස්තර වෙනවා. ඒ නිසා ඔයකම දිගට කරන්ඩ සැකේ තාම තියානින්ද භාවනා තුලින්ම සැකේ දුරු කරන්න ඇති. විනාඩි 15ක් වැඩිපුර ආරම්භ තියෙනවා. ඒ විනාඩි 15 මේ මේ මොඩි නිසා නෙවෙයි. මමත් විනාඩි 5ක් විතර ගත්තා. ඉතින් මේ කටි මේ මොඩි කිව්වහම මේ තරහ වෙනවා. ඉන්දියාවේ අගමැති කෙනම. මොඩි කියලා කියන්නේ නරේන්ද්‍ර මොඩි. අපි එනම් මෙතනින් සාකච්ඡාව නැවත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.